මුරණීය ස්වාමීන් වහන්සේ අවසරයි මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද තුන්වෙනි දවසේ අප්‍රේල් මාසයේ 28 වෙනිදා දවසේ දේශනා වාරයයි අපිට ලැබිලා තියෙන්නේ නිසා සියලු දෙනාම tempත් වෙලා දේශනාවට සූදානම් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝ සම්මා මිච්ඡා දිට්ඨියා පහනාය වායමති සම්මා දිට්ඨියා උපසම්පාදාය ස්වාස හෝති සම්මා වායාමෝ තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මම මේ උද්දෘත කරන ලද මේ pāli පාඨය අපි මෙතුවක් කල් ඉදිරියෙන් තියාගත්ත ඒ මහා චත්තාරීසක සූත්‍රයෙන් ගත්ත කොටසක් ඒ චත්තාරීසක සූත්‍රය අපි මෙතෙක් කල් <coughs> ඉදිරිපත් කරගත්ත සූත්‍රයේ ප්‍රධාන වශයෙන්ම ආර්ය වූ සම්මා සමාධියක් ගැන කතා කරනවා ඒ සමාධිය මේ සම්මා දිට්ඨිය පූර්වංගම කරගෙන යන එකක් කියන එක සරුවචනාංශයේකේ සම්මා දිට්ඨියට සම්මා සමාධිය හරහා පාරක් පාගන්න. ඊට පස්සේ මේ සම්මා දිට්ඨිය ක්‍රම දෙකකට කඩලා ලෞකික සම්මා දිට්ඨිය සහ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා ප්‍රධාන වශයෙන් මේ සම්මා දිට්ඨිය පිළිබඳව තියෙන දාර්ශනික ප්‍රශ්නෙට බොහොම ප්‍රායෝගික සරල උත්තරයක් දෙනවා. ලෝකේ පවතිනා වූ මිත්‍යා දෘෂ්ටීන් ගොරෝසු ඝන බහල ප්‍රශ්න ඇති කරන මිත්‍යා දෘෂ්ටීන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් සියුම් කරමින් සූක්ෂම වූ සම්‍යක් දෘෂ්ටි මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරමින් ගිහිල්ලා සම්මා දෘෂ්ටි ගෙවන්දව කරන අවස්ථාව සම්පූර්ණ ගෙවන් කරන අවස්ථාව තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය වශයෙන් සඳහන් කරන්නේ ඒ නිසා යෝගාවචරයා දවසින් දවස මේ ප්‍රතිපදාව ගමන් කරනකොට මේ සම්මා දිට්ඨිය විශාල පරිණාමයක් සිද්ධ වෙනවා. ඒ පරිණාමය නිසා ඒ යෝගාවචරයා තමන් විශ්ින් අතහල යුතු, හල යුතු, ගොරෝසු, ඝන බහල, ඡණ්ඩ, පරුස දේවල් අතහරිමින් ගත යුතු සමීප කරගත යුතු සූක්ෂම ඒ සදාචාර සම්පන්න ශිෂ්ටාචාර ගති ලං කරමින් ගම් කරමින් ගමන් කරනකොට මේක සාමාන්‍ය භාෂාවෙන් කියන්න පුළුවන් ගත යුතු පැති සහ හල යුතු පැති කියලා දෙකක් තේරුම් ගන්න. මේක සාමාන්‍ය ලෝකයේ කියලා කියන්නේ චාරිත්‍ර වාරිත්‍ර කියන. යුතු අයුතු කිය. ඉතින් ශිෂ්ට සමාජයක නැත්නම් කාලයක් මොරච ඕනම සමාජයක සමාජයක මේ යුතු අයුතු හරි වැරදි කළ යුතු නොයුතු චාරිත්‍ර වාරිත්‍ර කියලා ඇවතුම් පැවතුම් කියලා තියෙන ගොඩක්. ආන්නේ ඒකෙදී ඒ කල යුතු යුතුයකම් කියන කිරීමටත් නොකල යුතු නොපනත්කම් නොකිරීමටත් ගන්න වෑයමට අභිවීරිය කියලා කියනවා. අන්නේ වීරිය මේ චත්තාරිසක සූත්‍රයේදී සර්වචන් වහන්සේ සම්මා දිට්ඨියට සම්පාත කරලා යෝ මිච්ඡා දිට්ඨින් පහනාය වායමති සම්මා දිට්ඨින් උපසම්පාදාය මානනි මේ වැඩ කරගෙන යන කෙනා තමන්ට ටික ටික ටික ටික දවසින් දවසින් දවසින් තේරෙන මේකයි පුළුල් දෘෂ්ටිය මේකයි නිවැරදි දෘෂ්ටිය මේක තමයි වර්තමානට අනාගත කරදර නොකරන දෘෂ්ටිය මේක තමයි තමන්ට අනුන්ට කරදර නොකරන දෘෂ්ටිය කියලා ඒක තේරුම් ගත්තට පස්සේ ඒ මෙතුආකල් තමන් අරගෙන ආපු යම් යම් අනුන්ට තමන්ට කරදර කරන වර්තමානට අනාගතයට කරදර කරන දේවල් හිමීට හිමීට හලනවා ඒක නිකන් මේ වැඩෙන උරගයා සර්පයා හැව හලන්නාසේ ඒ තමන්ගේ පිටින්ම තියෙන හැව හලලා අර වැඩිච්ච මෝරච්ච ඇඟට ගැලපෙන ඊට ඇතුලෙන් එන හැව ඊගාවට කාලයක් පාවිච්චි. ඊට පස්සේ ඒක ඊට යටින් එන හැවේ හලනවා. සාමාන්‍ය ඔය ක්ෂීරපාය සත්වෙන්ගේ කිරිදත ස්ථිර දතෙන් ගලවලා දානවා වගේ. එකින් එක එකින් එක මේ ප්‍රතිස්ථාපනය කරමින් යනකොට මේ හල යුතු පැත්ත මිච්ඡා දිට්ඨිය වශයෙන්ොත් ගත යුතු පැත්ත සම්මා දිට්ඨිය වශයෙන්ොත් තේරෙනකොට ඒ සඳහා ක්‍රම දෙකක් කරන්න පුළුවන්. එකක් තමයි ඒක වෙන්න ඇරලා බලන්නේ. දෙක තමයි ඒකට ක්‍රමශා විදි සපයලා දීලා ආදාර උපකාර කරලා සප්පාය කරනු සපේලා දීලා අනුග්‍රහ කරන එක. ඉතින් මෙන්න මේ වෑයම සම්බන්ධයෙන් ව්‍යායාමයේ සම්බන්ධයෙන් මේක වෙන්න ඇරලා බලා සිටින එකත් ඒ සඳහා අඩුම කැඩුම සකස් කරලා දීලා ඒකට අනුග්‍රහ කරන එකත් අද බටහිර භාවනාවේදී සහ ආශියාකර භාවනාවේදී විශාල මතවාද රාශියකට හේතු වෙලා තියෙනවා. බටහිර ඇත්තෝ වැඩි මේ සම්ප්‍රදායක් නැති ත්‍රිපිටකයේ කියවලා විපස්සනා ගැන කල්පනා කරලා ඒගොල්ලෝ මේ කිසියම් වෑයමකින් තොරව එහෙම යන්න අරින මේ ක්‍රමය තමයි හරිම ක්‍රමය කියලා මේ ඒක බොහොම සහැල්ලුවට අරගෙන තද්ද බල විජිත සීලය රකින්න ඕනෙත් නැහැ තද බල විජිත වෑයම් කරලා සමාධිය ඇති කරන්න ඕනෙත් නෑ. ගොඩාක් පාලි ඉගෙනගෙන, ව්‍යාකරණ ඉගෙනගෙන, ත්‍රිපිටකය ඉගෙන ගන්න, සබේ නැත්තම් විපස්සනා කරන්න අවශ්‍යතාවයක්වත් නෑ. ඔය නිකන් සාමාන්‍ය විනෝදාංශයක් විදිහට වගේ කරමු කියන අදහස තමයි බටහිර බොහොම ජනප්‍රිය. නමුත් ආශියාකරේ සම්ප්‍රදාන කූල සමාජයේ කියනවා එහෙම නෑ. සරුවචනාංශ පවාදේශන කර තිනවා කිච්චේන මේ අධිගතං හලන්දානි ප්‍රකාශිතුම් කියලා. සරුවචනාංශ කියනවා මේ බරපතල කෘත්‍යයකින් මම මේ බුද්ධත්වයටපත් උනේ. ඒකට විශාල වෑයමක් කරන්න ඕනේ. ඒක කාටවත් කියන එකවත් ලේසි නෑ. මොකද ලේසි කෙනෙක් මේක කරන්න බෑ. කියලා මේකට බොරු විශාල ගරුගාම්භීරත්වයක් දෙනවා සරුවචනාංශ. ඔය බටේ ඇත්ත මේ නිකන් කැඳ බොන්නා වගේ ලේසියට කරන්න පුළුවන් එකක් කියනවා. ඉතින් මේක එක ජීවිතයක් ඇතුළත කෙනෙකුට මේ අවස්ථා දෙකට මුණ දෙන්න වෙනවා. මේ දෙක හවුරස් පරස් දෙකක්. නිකම්ම ඉන්නකොට ඉබේ සිද්ධ වෙන මාර්ග ප්‍රතිපදාවත් එහෙනම් ආයාසයෙන් ප්‍රයත්නයෙන් ප්‍රයෝගයෙන් දැඩි වීර්යයෙන් කළ යුතු ප්‍රයත්නයක් දෙක බලනකොට මෙතන මේ කතා කරන්න වෙන්නේ මේ වායාමයේ ව්‍යායාමයේ වීර්ය කියන චෛතසිකය ගැන. ඉතින් මේක ලංකාවේ ඉන්න බටහිර තාලෙට හිතන ඇත්තු හරිය කැමැති මේක ඉබේ වෙන්න දෙන ක්‍රමයට ස්වභාව සිද්ධව වෙන එක උද්දීපනය කරලා කරන කතාවක. නමුත් සම්ප්‍රදාන කුල බෞද්ධයා මේක මේ කාලේ කරන්නත් බෑ මේ කාලේ නිවන් ලබන්නත් බෑ බොහෝම අමාරු දෙයක් ඒකටම පිං ඇතියත් උපදින්න ඕනේ අපිට කරන්න පුළුවන් වෙන්නේ ඒකට මේ පාරමිතා පුරණක විතරයි කියලා ඒක අපේ මනුෂ්‍යත්වයට කිට්ටු කරගන්න බැරි තරම් දුරස්ත කරන ගරු ගැඹීර තත්වකුත් තියෙනවා මම මුලින් මගේ පුද්ගලික ජීවිතයේ මේ සත්‍ය කියන එක හඳුනා ගන්න වෙලාවේදී මම මුලින් මට ආශ්‍රය කරන්න හම්බුනේ බටහිර ක්‍රමයට හිතන ඉංග්‍රීසියෙන් බුද්ධහන් කියන පිරිසක්. බුද්ධහම සාකච්ඡා කරන පිරිසක්. මට තේරුණෙත් නැහැ මේගොල්ලන්ගේ ඉංග්‍රීසියක්. බුද්ධහගම තේරුණෙත් නැහැ. හැබැයි මේ ලේසියෙන් කෙරෙන කතාවට මම බොහොම ආකර්ෂණය වුණා. තටමන්න දෙයක් නැහැ. ඔය නිකන් ඉන්න ගමන් ටික ටික ඔය සතියත් වැඩෙයි, වීර්යයත් වැඩෙයි. වැඩි ඔක හිතර ගන්න ඕනේ නැහැ කියලා කරගෙන කරගෙන ගියා. මම සාමාන්‍ය අවුරුදු 3ක් විතරම ගියා මේ සත්‍ය කියන වචනේ නිර්වචනය කරගන්න. මොකද්ද මේකේ තේරුම කියලා. ඊට පස්සේ නිකන් සාමාන්‍යයෙන් මේ යෝගාවචරයේ කියන නම අරගන්න තවත් අවුරුදු 5ක් විතර මහන්සි වුණා. ඒ දිගටම කිසි කෙනෙකුට මං ඇඟෙවිවත් නැහැ. කවුරුත් මයි දිහා බලලා දැනගන්නත් බෑ. මම ප්‍රයත්නයක් කරන බව. නමුත් ටික ටික ටික ටික කරගෙන යනකොට මට තේරුණා සම්ප්‍රදාන කුල පැත්තෙන් බලන වෙලාවේදී බලනකොට මම කිසිම ඒක සඳහා කැපකිරීමක් අපවීමක් මහන්සියක් මොනවත් නැහැ කරගෙන කරගෙන යනවා. එතකොට අර මං හිතපු ඒ මට ගුරු උපදෙස් දීපු ගිහි සමාජයේ පැත්තේ බලනකොට ඒ ඇත්තෝ ඒක දිගටම මේකමයි කල යුත්තේ කියනවා. මට විශාල විප්ලවයකට මගේ හිත මුණ දුන්නා. මට හිතන දැන් ඉතින් කැසපොට ගහගන්න වෙනවා. දැන් ඉතින් මේකට හිත යොදා කාය ජීවිත নিরপেক্ষව මේක කරන්න වෙනවා එතකොට අරගොල්ල කිව්ව ඕන්න අපි පිටපොට පනින්න හදන්නේ ඕක කරන්න හම්බ වෙන්නේ නැහැ කරන්න එපා. ওই අනතාලෙට යන් කියලා. මොකද ඒකෙදි මම හරි දෙකට දෙතාවර தත්වකටපත් වුණා. ඇත්තටම මෙච්චර මට උදව් කරු මේ කල්යාණ මිත්‍ර මණ්ඩලයත් එක්ක ගිහි භාවනා මධ්‍යස්ථානක ඉතුරු ජීවිත කාලයේ දිගටම සංന്യാසික විදිහට ගත කරනවාද? නැත්තම් ඕන ඕන ඕන ගිනි අකුරක් වෙච්චාවයි කියලා පැනලා මහන වෙනවද කියන්නේ. මේක මම සෑහෙන කාලයක් හැසිරුණා. ඒ අතරමැද බැලුවා පුළුවන් තරම් මට තියෙන ප්‍රධාන ප්‍රශ්න තමයි රැයට කන්න නැතුව ඉන්න පුළුවන්ද කියන්නේ. මේ ප්‍රධානම ආහාරය මගේ රැට කන්නේ. ඒක ඉතින් මට හිතුණා මේක විශාල වෑයමක්. මේ රැට නොකා ඉන්න එක. මේකේ පුංචි පුංචි ප්‍රශ්න රාශියකට මම අර කාලය ඇතුළත පුරුදු වුණා. බුදුදා කීප දෙනෙකුටම දැම්ම නෑ මෙහෙම ඉඳලා කරන්න බෑ. මේකට බහින්න ඕනේ. ගොඩ ඉඳලා පීනන්න බෑ. වතුරට බහින්න ඕනේ කියලා. එතෙන්ද යනකොට නැවත නැවතත් මේ වායාමයේ කියන චෛතසිකයට අලුත් අර්ථකථන දෙන්න ඕන. සම්ප්‍රදානුකූල කට්ටිය කියනවා නෑ ඒක සඳහා අප වෙලා කැප වෙලා පැවිදි වෙලා ආරණ්‍යගත වෙලා දිගටම වායම් කරන්න ඕනේ කියලා. බටහිර ලෝකේ කියනවා නෑ නෑ පෞල් ජීවිත කන ගමන් රැකියාවක් කරන ගාමෙක් කරන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ දෙකේ තියෙන වෙනස හරියටම සම්මාදිට්ඨියේ සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්ඛා කියන ලෞකික සම්මාදිට්ඨියත් අරියානාසවා ලෝකෝත්තරමග්ගංගා කියන ලෝකෝත්තර සමාධියත් මේ සම්මාදිට්ඨියත් වගේ මේ වීර්යය තියෙනවා පැතිකඩ දෙකක් ඉගෙන ගන්න. දෙක හුරස්පරස්. එකක් කියනවා ස්වභාව සිද්ධියට යන්න දෙන මොනවක් කරන්න එපයි කියලා. අනිත් පැත්තෙන් කියනවා එහෙම ඉඳලා බෑ බැර යොදන්න ඕන. මහන්සි වෙන්න ඕන කියලා. ඉතින් මේ දෙකේ අදටත් මට පේනවා මේ මත දෙක අනුව ඉන්න කට්ටිය එකිනෙකා වාද කරනවා. ඉතින් මම මේ උත්සාහ කරන්න හදන්නේ මේ අද ධර්මදේශනව හරහා මම හිතන්නේ කිසි කෙනෙකුට මේ මේ මේ දෙකෙන් හැප්පෙන්නේ නැතුව ගොඩ ඉන්න පුළුවන් වෙයි කියලා. අපි බලමු මේ සරුවචනාංශයේ මේ සූත්‍ර පිටකය මාර්ගයෙන් නැත්නම් උන්වහන්සේ ජීවිත ආදර්ශයේ මාර්ගයෙන් එහෙම නැත්නම් සර්වඥ ශ්‍රාවකයන් වහන්සේලාගේ ජීවිතාදර්ශ මාසෙ මේ මේ ප්‍රශ්න විසඳීමට අපිට පුද්ගලික කොහොමද අපිට උපදෙස් දීලා තියෙන්නේ මේකෙදී මට දැන් හිතෙනවා <clears throat> ආරම්භයේදී කෙනෙක් ඒ දැඩි වීරිය යොදන්න දැඩි වීරිය යොදලා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ ගැම්ම ගන්නකොට කස කැවිගෙන එනකොට ඒ දැඩි ආයාසය අතහැරලා යන විදිහට උදව් කරන උදව් කරන ගියාම <clears throat> අවසානයේට යනකොට ඒක ධර්මානුකූලව චිත්ත නියාමයට අනුව ඉත්තු නියාමයට අනුවම සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා ආරම්භයේදී ඒ ගන්න වීරියත් ටික කාලයක් භාවනා යෙදিলা යෝගාචර වේලා නිති නිත්‍ය චර්යාවකටපත් වෙලා කරන වෙලාවදී ඇති වෙන වීරියත් ඒ වගේම මාර්ග චිත්තක්ෂණයකදී ලැබෙන වීරියත් ගත්තාම ඒ විශාල රස වෙනසක් තියෙනවා. විශාල යොද වියේතු ශක්ති ප්‍රමාණි ආයාස ප්‍රමාණි විශාල වෙනසක් තියෙනවා මේ නිසාම දෝ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා මහා පරිණිරවාණ සූත්‍රයේදී සර්වචන්සේ නැවත නැවතත් නැවත නැවතත් අවධාරණයට ලක් කර මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල වැඩියෙන්ම සඳහන් වෙන්නේ වීර්යචෛසිකේ. නව පොලක සඳහන්. සතර සම්ප්‍රදාන් වීර්ය වීරිය ඉන්ද්‍රිය වීරිය බලය වීරිය සම්පොජ්ජංගය වීරිය මාර්ගාංගයේ වශයෙන් නව පොලක සඳහන් වෙනවා. සතිය අට පොලක සඳහන් වෙනවා. අනේකුත් චෛසික එක පොලේ දෙපොලේ තමයි සඳහන් වෙන්නේ. ඒ නිසා මේකෙන් පේනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මුලින් සතර සතිපට්ඨාණයෙන් පටන් අරගෙන යන කෙනා සතර සම්‍යක් ප්‍රදන් වීර්ය irdipaada ඒකෙත් විරීද්ධිපාදේ තියෙනවා. ඉන්ද්‍රිය බල බොජ්ජංග මාර්ගාංග වශයෙන් යනකොට මුලදී විශාල වෑයමකින් පටන් අරන ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ අවසාන වෙනකොට කියන්නේ මාර්ගාංගෙදී ප්‍රයෝග පටිප්පස්සම්බනේ සීළු ප්‍රයෝගයන් අතහැරීම සීළු ප්‍රයෝගයන් සංසිද්ධ වීම තැනට යනවා ඒ නිසා මේ ප්‍රයෝගයේ ව්‍යායාමයේ ලක්ෂාල පරිණාමයක් සිද්ධ වෙනවා භාවනා ජීවිතය ඇතුළත. මේක සමහරට එක පරියන්කයක් ඇතුළතත් වෙනවා. දෙවට සාර්ථක වෙන එක පරියන්කයකෙදි පටන් ගන්න වෙලාවේදී අපි ඒ පාර්ක දාලා දෙන්න විශාල ශක්තියක් විශාල මෙහෙයුමක් විශාල ප්‍රයෝගයක් කරලා ඒක ගැම්ම ගත්තට පස්සේ එහෙම මෙයන්ඩර්ලා පරියන්කේ අවසාන වෙනකොට ස්වභාව සිද්ධ වැඩ පිළිවෙලටත් යනවා. ඒ නිසා යෝග ජීවිතයක් ඇතුළත මේක කතාන්තරයක් ගොඩන ගන්න පුළුවන් ඒක පරියන්ක ඇතුළත ගොඩන ගන්නත් පුළුවන් ඒක නිසා මේට සම්බන්ධ අපේ ත්‍රිපිටකයේ ධර්ම කාරණා ගැන කතා කරනකොට විශාල ශේෂ්ඨයක් මේ වීරිය කියන චෛතසිකේ අපි මේ වැඩපිළිවෙලේදී ඉස්ලාම් දවසේ අද වෙනකන් කරන ධර්ම සාකච්ඡාවල මේ නිදිමත ගැනත් වීරිය ගැනත් සක්මන ගැනත් කියලා මේ මාතෘකාවට තොටුපොළ වල් තොටුපොළ වල් තුනක් හොයාගෙන තියෙනවා මේ වීරිය කියන චෛතසිකය ශක්තිය, ධෛර්යය, ඉදිරියට යන ගතිය, ඒකේ නැති ගතිය, කුසීතකම, ලීන භාවය, බත්ත සම්මදය, නිද්‍රාව নানা ආකාර වචන වලින් සඳහන් කරනවා. ඉතින් ඒක නිසා මේ දෙකම යෝගාවචරය කොච්චර දුරට තේරුම් ගන්නවද කියන කියනවනම් කවදා හෝ අපි ඊයේ ධර්මදේශන මතක් කරගත්තා වගේ ඒ ලීන හිතත් හොඳට උනන්දු වෙච්ච හිතර සමහිත ඇති කරගන්නකම් මේ දෙකම දිහා ධර්මතාවයක් විදිහට බලනකම් වීරිය වීරිය බලයක් පාටපත් වෙන්නේ ආධුනිකයා වීරියට කැමැති නිදිමතට කුසීතකමට බත්ත සම්මදේ එනකොට විශාල කෙලෙසක් විදිහට සලකනවා බොහෝම පශ්චාත්තාප වෙනවා. වීර්ය එනකොට අප්පු බොහොම හොඳයි දැම්මට උනන්දුයි කියලා සතුටු වෙනවා. නමුත් යම් දවසක යෝගාවචරයා මේ බොජ්ජංග මට්ටමට වීර්ය ගන්න ඉස්සර වෙලා වීර්ය බලයක් බවට පත් වෙනකොට මේ Taman ඇතුළේ මේ එක පරියන්කේ සමානයි. හොඳට වීර්යවන්තව ඉරියව් පවත්වමින් අරමුණේ කර්මන්නේ විදියට සතිය පවත්වන වෙලාවකුත් වෙනවා. සමහරට ඉරියව්ව වැක්කිරිලා කුසීත වෙලා නිදිමත වගේ වැටෙන වෙලාවකටත් වෙනවා. මෙන්න මේ දෙකේදිම සමසිත බලන්න ගිය දවසේ තමයි මේ වීරි කියන චෛසිකෙන් ඔළුව උස්සන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක හරි අමාරුයි මේ දැඩි වීර්ය යොදලා කරන භාවනාවක් ඉබේ කරන භාවනාවක් කියන මේ ධර්මතා දෙක මැද අවස්ථාව තමයි යෝග වීර්ය තිබුණත් කුසීතකම තිබුණත් දෙකම හුදු ධර්මතා මිශ්‍රය මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියලා තමන්ගේ චරිතය හරහා ඒ දෙකම කැපි මතුවෙනකොට දෙකටම නොසැලෙන ගතිය ලීනං ලීනේ න කම්පතිටි විදිය බලන්න හිත ලීන භාවයටපත්ලා කුසීත වුණාට ඒකට කම්පා නොවන ගතිය තමයි වීර්ය බලය බවටපත් වෙන්නේ. ඉතින් මේක ඇත්තටම කියනවනම් හොඳ මේ භාවනාවට අපකප වෙච්ච සෑහෙන අත්දැකීමක් ඇති කෙනෙකුට මිස වෙනකොට හිතා ගන්න අමාරු තරමේ පරස්පර ධර්ම දෙකක් විශේෂයි හිත නොසැලෙන ගතිය තමයි අවශ්‍ය කරන්නේ. ඒ නිසා අපි පටන් අරගනිමු සාමාන්‍යයෙන් අර මහා ප්‍රයත්නයකින් වැඩ කරන කෙනෙක්ගේ ස්වභාවය. ඒක නිසා ඒකට අපිට ਸਰවචනාංශගේ දේශනාවලින් ගත්තොත් මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යයේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මාන ධම්මාන න උපාදාය. ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නහති පදහත්. සතර සම්‍යක් ප්‍රධානයේ පළවෙනිම ප්‍රධාන වීර්ය ਸਰවචනාංශ වර්ණගන්නේ නෝපන්නා වූ අකුසල් නොයිපද වීම පිණිස චන්දඤ්ඤණේදී. ඒක මම කරන්න ඕනේ කියලා හිතට නිකන් කුසල ඡන්දයක් ඇති කරගන්න. මේ හිත අයාලේ ගියොත් නූපන් කුසල් උපදින්න ඉඩ තියෙනවා. උපන් කුසල් වැය වෙලා යන්න ඉඩක් තියෙනවා. ඒ නිසා මම මොකක් හරි මේකට උත්සාහයක් ගන්න ඕනේ. තවම උපදලා නැති අකුසල ධර්ම නොයිපද වීම පිණිස චන්දං ජනේති කැමැත්තක් ඇති කරගන්න. වායමති ඒ සඳහා වැර යොදන්න ඕන. අර කුසල ඡන්දේ ක්‍රියාවත් නම. විරියන් ආරබති යන්නේ වැය උත්සාහයක් කැමැත්තක් ඇති කරගෙන ඒකට යම් යදවුමක් යදුවට පස්සේ තමයි විරියන් ආරබති ඔන්න වීර්ය ගන්නවා හිතට චිත්තම් පක් ගන්නාදී දත කාගෙන කිහිල්ලෙන් දාඩිය දාගෙන දිව උඩු තල්ලර තියලා තද කරගෙන ඊට පස්සේ උත්සාහ ගන්නවා චිත දැඩි කරගන්න පග්ගන්නාදී පදහති. ඊට පස්සේ තමයි මේ පදන් වීර්ය කියන ඒ කෙලස් තවන වීර්යයට එන්න පුළුවන්. ඉතින් එතන තියෙන තියෙන චන්දන් ජනිත වායමති විරියන් ආරබද චිත්තම් පග්ගන්නාදී පදහති. ඊටාත්ම ක්‍රමික වැඩපිළිවෙලක් තියෙනවා. නෝපන් අකුසල් නොයිපද වීම පිළිබඳව. ඉතින් මේකෙදි මේකෙදි මේ තියෙන දැඩි උත්සාහයෙන් පටන් අරගෙන උරු කර හුරු කරගෙන ඒකට අප වෙලා කැප වෙලා ශිල්පයේ දක්ෂ වෙන හැටි පිළිබඳව ලස්සන නිදර්ශනයක් ඔය බුරුමේ අපේ ස්වාමීන් වහන්සේ අපිට බණ කිනෝට කියලා දුන්නා. බුරුමේ තාමත් මේ නගරයේ ආසන්නේ වුණත් පයිප් වතුර නැහැ. ඒ මිනිස්සු මේ වතුර කඩේ තමයි වතුර ගෙනියන්නේ. කඩ බොහොම ප්‍රසිද්ධ දෙයක්. මම දන්නේ දැනටත් ඒක තියෙනවද කියලා. මිනිස්සු කරේ තියාගෙන යනවා කඩේ තියාගෙන යන එක තමයි කරන්නේ. ඒ කඩ තියාගත්තාම පොඩි දරුවෙක් ඒ දරුව තරම් උස වතුර බැරල් දෙකක් දෙපැත්තෙන් තියාගන්න. තියාන ලිඳෙන් අර උණ ගහෙන් ආණ්ඩිය දාලා වතුරක පුරව ගන්නවා. පුරවගෙන කද්දන්ද සමබර කර ගන්න. සමබර කරපුවාම අතින් උස්සගෙන යන්න බෑ අතින් උස්සගෙන නම් පොළවේ වදින තරම් බැරල් දෙක කඳ දඩට කර දෙනකොටම කද්දන්ඩ අම්බිල නැමෙනවා පල්ලයට. නැමුණට පස්සේ යා යන ගමනක් තියෙනවා කද්දන්ඩට යන්න යන්න තට්ටු කර කර තට්ටු කර කර යනවා ඊට පස්සේ මාසෙට නතර කරන්න බෑ. අර අර ටිපුල් දෙන්න පටන් අර ගන්නවා. මේ බැරල් දෙකම යට යනවා. ආයෙ උඩට එන වෙලාවේ තට්ටුව අර කරෙන් ගහනවා. ගහලා පියවරක් ඉස්සරහින් දෙනවා. ආයෙ මේක පල්ලෙහාට මැඩිලා ආයෙ ඉස්සරහට ආයෙ ඉතින් ඊට පස්සේ යන ගමන සම්පූර්ණ ලයකට යන්නේ. කන්දත් නගින සම්බරිට යනවා. ඒ වතුර එක අරගෙන ගිහිල්ලා ඒ පටන් ගන්නකොට අර දැඩි ආයාසකින් පටන් ගත්තට පස්සේ ඒක ඒ ලයට ලතාවට යනකොට කතා කර කර hina වෙයි ඔය කද කද අරගෙන යනවා හිතන්න බැරි බාල්දි දෙකක් මේ වගේ තමයි භාවනාවට ගිහිල්ලත් ඒ හිතා ගන්නමාරි පටන් ගන්නකොට යෝගාවචරයට හිතා ගන්නමාරි මේ නික්ලේශී හිතක් මෙච්චර මේ කෙලෙසිච්ච ලෝකේ පවත්න්න පුළුවන්ද කියලා මොකද ඒ තරම්ම පරිසරයක් අපේ ඌරුවත් අපේ තියෙන මේ ඡට මායාවී වංචනික ගතිත් නිසා මේක නිකන් හැම වෙලාවෙම කෙලස් වලටමයි අදින්නේ. අන්න ඒව ලෝකෙක කෙලස් වලින්ම බරිත වෙච්ච තෙත් වෙච්ච මේ ලෝකෙක නික්ලේශී හිතක් නික්ලේශී චිත්තක්ෂණයක් නැත්තම් සත්‍ය මාත්‍රාවක් ඇති කරගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. අන්න ඒ සඳහා ඉතින් අපි දන් දීලා, සිල් රැකලා, ගුරුරෙක් ළඟට ගිහිල්ලා ඥාති පරිවර්ජ පිරිවර අතහැරලා දාලා වස්තු පිරිකර අතහැරලා දාලා ලොකු හිත අලුත් කරගෙන අරමුණට හිත දානවා. දාපු ගමන් මේ කැලේ හිට මී හරකෙක් ගෙනලා ගම්මැද්ද බැඳගත්තා වගේ ඔය හිත හරියට කලකොල වෙනවා. ඊට පස්සේ නැවත නැවතත් යොදලා යොදලා යොදලා යොදලා මේ එන ආශ්වාසයත් එක්ක ප්‍රශ්වාසයත් එක්ක ආශ්වාසයත් එක්ක ප්‍රශ්වාසයත් එක්ක ආශ්වාසයත් එක්ක ප්‍රශ්වාසයත් එක්ක නැත්නම් බිමීමක් එක්ක හැකිලීමක් එක්ක. බිමීමක් එක්ක හැකිලීමක් එක්ක. <clears throat> නැත්නම් වමත් එක්ක දකුණත් එක්ක. වමත් එක්ක දකුණත් එක්ක මේ හිත හරියට අර ලය අල්ලගන්නවා කියන එක අපිට මේකට කියන්න පුළුවන් භාවනා ක්‍රමයේ යෙදෙන භාග්මාලාව හැටියට එනේ නරවන මෙනෙහි කරනවා කියන එක. ආස්වාස් කරනට ආස්වාස් කියලා ප්‍රසවාස කරන ප්‍රසවාස මෙනේ කරනවා කියන එක කිසිම ලාභයක් ගැන දෙන්නේ නැති කිසිම බලප්‍රෝජනයක් නැති අහවල් කාරණාවට කියන නැති දෙයක්. නමුත් මේක අල්ලගත්තට පස්සේ <clears throat> එනින අරමුණ මෙනේ කරන්ඩ ඒක බොහොම පැහැදිලිව වෙන්න පටන් ගන්නවා. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්ණාති පදහති. මෙතනදී තවත් පුංචි කාරණාවක් යෝගාවචරයට මූල ධර්ම වශයෙන් හිතේ තියාගත්තට වැරදි නෑ. බහුසුත ඥානය පිළිබඳව මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ තියෙන ප්‍රධානම පින්කම තමයි නූපන්න කුසල් නොකර සිටීම. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ කිසිම දැනක බෝධි පූජාවල් නැහැ. ගාහන්ටාර පූජාවලුත් නැහැ. මල් පූජාවලුත් නැහැ. කඳුන් කුරු පූජාවලුත් නැහැ. කලගෝසාවකුත් නැහැ. නූපන් අකුසල් නොයිපද වීම ගන්න ප්‍රධාන ප්‍රධා ප්‍රථම ප්‍රධාන වීරිය සතර සම්‍යක් ප්‍රදාන් වීරිය තමයි යෝගාවචරයයි බෞද්ධයයි අතර ඇති වෙනස. බෞද්ධයා හරියට පිංකම් කරන්න දඟලනවා. ඒක නරක නෑ මොකද ඒ වෙලාවේදී පව්කම් නොකරන අවස්ථාවක් නැතුව යනවනේ. නමුත් ඒක නිකන් අර අම්මගේ තනිය නැති වෙනකොට රබර් සූපුවක් දීලා බබා නලවනවා වගේ වැඩක් කියලා තේරුම් ගන්න ඕනේ. හැබැයි අම්මගේ තනිය කිරිසියේදී රබර් සූපු දෙන්න යන්න එපා. එතකොට තොල්බරිය හැදෙනවා. තොල්ලොකු වෙනවා බබාගේ. ඒක නම් හොඳ වැඩි අම්මගේ තනීම කිරි දෙන එක තමයි. ඉතින් ඒ නිසා මතක තියාගන්න මේ පින්කම් කියන පස්සේ අපේ ශාසනයට එකතු වුණේ ඒ වෙලාවේදී පව් කන්න කරන්න වෙන මොනව කරන්නද බබා නලවගෙන ඉන්න රබර සුප්පක් කර දෙන්න එපායි. ඒ නිසා නෝපන් අකුසල් නොයිපද වීම පිණිස ගන්න ප්‍රයත්නය තමයි සතර සම්‍යක් ප්‍රදානයේ පළවෙනි. මේක සරුවච්චන් වහන්සේ සීළු සරුවච්චන් වහන්සේලාගේ උපදේශයක් විදියට සබ්බ පාපස්සා කරනම් කියන වාතාවෙන් කියලා කියනවා. සියලු පවින් වැළකීම විතරයි අපිට සාර්ථකව වගවීමකින් යුක්ත වගකීමෙන් යුක්ත කරන්න පුළුවන්. ඒකමද දන්නේ කුසල සුපසම්පදා කියන්නේ කොහොම හරි කුසල සුපසම්පදා තියෙන පස්සේ. සත්‍ය සම්ප්‍රදාන් වීර්යයත් යන්නේ නෝපන්න කුසල නොයිපද වීම පිණිස ප්‍රයත්න කරනවා. උපන්න කුසල ප්‍රහාණය පිණිස වීර්ය කරනවා. හිතේ චිත්ත සංතානේ දැන්න බඳ මන තියෙනවා නම් තමන්ට තරම් නොවෙන්න නොගැලපෙන කුසීතකමක් හරි කෑදරකමක් හරි නිදිමත මේ ආතරහාවක් හරි වෙන මොන හරි අකුසලයක් තියෙනවනේ ඒක නැති කිරීමට දැනට චිත්තසංතානයේ ඇතුළට ඇවිල්ලා තියෙන ඒ කෙලේශය අයින් කිරීමට ගන්න ප්‍රයත්නේ දෙක. මේක සියුම් අර්ථ ભેදයක් මෙතන තියෙන නිසා බුරුමාචාර්යවරු හරියට මේව හරියට සුද්ධ කරනවා යැත්තු මේ අභිධර්ම ක්‍රමයේ සුද්ධ කරනවා කියනවා අපි රජුරෝ අන්තපුරේ ඉඳගෙන වටකොට අප්ප බැඳගෙන දියාගල් හදාගෙන මොරකාවල් දාගෙන ඉන්නවා. එතකොට මේ මොරකාවල් පිටින් ඉඳලා හතුරෙක් ඊර්ෂාකාරයෙක් ඇතුළු නුවරට ඇතුළු වීම වැළැක්වීම සඳහා යුනිෆෝම් අඳගත්ත, නිල ඇඳුම් අඳගත්ත ඒකේ කවල් කාර්යෝ දොරට උඩ ඉන්නවා, පලියක් තියාන, හෙල්ලයක් තියාගෙන බොහොම තේ දාන්න උතු විදිහට කිසිම අපේ රජුරවන්ට අහිත කර දේවල් ඇතුල් වෙන්න දෙන්න බෑ කියලා. ඒක තමයි නෝපන්න අකුසල් නොයිපදවීම සඳහා ගන්න බීරිය. නමුත් රජුරෝ දන්නවා අපේ රාජ්‍ය රාජාවලිය දන්නවා මේ වෙනකොටත් ඇතුලේ ඉන්න ඉඩ තියෙනවා කලින් වෙස්සලාගෙන ආපු ඔත්තුකාරයෝ. ඒගොල්ලෝ අල්ලන්න යුනිෆෝම් දාලා ගිල බෑ. ඒගොල්ලන්ට කරන්න තියෙන්නේ රහස්සත්ව සේවයක් ඇතුලේ වැඩ කරන ඕනේ අන්තපුරයේ නිතරම මේ හැම කෙනෙක් දිහා බලලා කොයි එක්කනද සැක කොයි එක්කනද කලින් ඇවිල්ලා හැංගිලා ඉන්නේ කියලා බලන්න රහසොත්තු සේවාවේ යුනිෆෝම් අඳින්නේ. ඒ නිසා නූපන්න කුසල් නොයිපද වීම සඳහා ගන්නා වීරිය ගොඩක් වෙලාවට ඒ බුරුම ආචාර්යවරු වීර්යචෛසිකයට දුන්නට දැනට ඇතුල් වෙලා තියෙන හොරමාඩික ජාවරංකාරෝ වේතරකාරෝ ඊර්ෂ්‍යාකාරෝ දිහා බලන විතර කියන්නේ සතිය කියලා. සත්‍යයේ කෘත්‍යය තමයි දැනට හිතට ඇතුල්ලා තියෙන කෙලෙස් <coughs> දැක ගන්න එක විතරයි යා කරන්නේ. එයා අයින් කරන්න යන්නෙත් නෑ. එයා රාජ්‍ය ආරක්ෂාවට අමුත් මතක් කරලා දෙනවා මෙන්න මේ මනුස්සයා සැකසිතයි කියලා. ඉතින් නිසා සතර සම්ප්‍රදානියද හතරම ඇත්තටම වීඩියට තමයි දාලා තියෙන්නේ. නමුත් පළවෙනි එක මේ නෝපන්න කුසල් නොයිපදීවීම සඳහා ගන්නා මේ ක්‍රියාපටිපාටිය වීර්යයට බර අතර දැනටමත් ඇතුළට අවිල්ලා ඉන්න අකුසල ධර්මයේ නොගැලපෙන දේවල් පිළිබඳව ඔත්තු බලන සේවාව කරන්නේ සතිය. මේ මේ මේ සූත්‍රයේ ඊ ගාවට සරුවත් යනසේ පෙන්ලා දීලා තියෙන මේ සතර සම්‍යක් ප්‍රදන් වේ මේ සම්මා දිට්ඨියට අනුපරිධාවණය කරන අනුපරිවර්ත කරන චෛසික දෙකයි එකක් වීර්යය එකක් සතිය. මේ දෙන කෘත්‍ය දෙක වෙනස්. ඒක හොඳට සුද්ධ කරලා දැනගත්තට පස්සේ තමන්ට මේ වීර්යයි සත්‍යය පටලවා ගන්න දෙයක් නෑ. වීර්යයි සමාධිය පටලවා ගන්න දෙයක් නෑ. වීර්යයි සද්ධාය පටලවා ගන්න දෙයක් නෑ. වීර්යයි ප්‍රඥාව පටලවා ගන්න දෙයක් නෑ. හැබැයි ඒක මුලදි තේරෙන්නේ. මුලදි මේ ඔක්කොම එක මල්ලේ දාලා තමයි ගනුදෙනු වෙන්නේ. පහු වෙනකොට පහු වෙනකොට මේවා ටික ටික වෙන් වෙනවා. මේවා ඇත්තට සමානලාට බහුසුත භාවය නිසා පහසු වෙනවා. ඒ දැනට ඇතුළේ යතුන uppannānaṁ pāpakānaṁ akusalānaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තප්පක්ඛන්නාති පදහති කියලා දැනට Tamanට මේ ආනාපාන කරගෙන යනකොට ඔන්න සද්දයක් ඇහලා සද්දෙට තරහක් ගිහිල්ලා දැන් හොරා ඇතුලේ සද්දේ තමයි කාරකේ නමුත් සද්දෙට තියෙන ද්වේෂය මේ එහෙම නැත්නම් වේදනාවක් ඇවිල්ලා වේදනාවට ද්වේෂය එනවා එනතන හිතවිල්ලක් ඇවිල්ලා ද්වේෂය එහෙම නැත්නම් නිදිමතකට කිට්ටු කරගෙන යනවා ද්වේෂය. ආන්නේම යනකොට මේක තමයි කාරකය. එහෙම නැත්නම් මේ ඇතුළට වැදගත් දේ මේකේ යටි අදහස තමයි ද්වේෂය. ආන්නේ ඒ දෙක කලබලකින්තරෝ වෙන්කොට හඳුනා ගන්න ගැතිය තමයි සතියෙන් කෙරේ. සතිය ඒ ද්වේෂය නැති කරන්න යන්නේ. සතිය ඒ සද්ද නැති කරන්න යන්නේ නැහැ. වේදනාවන වේදනාව නැති කරන්න යන්නේ නැහැ. හිතවිල්ලක් නෑ ඒක නැති කරන. එයා දැනගන්නවා දැන් මේ සැක සහිත පුද්ගලයා රාජමාලිගාවේ නැත්තම් අන්තපුරයේ ඇතුලේ කියලා. එයා ඊට පස්සේ කරන්නේ ඒක ලූ බඳිනවා. අර අර කෙලෙසට අහුවෙන්නේ නැති වෙන විදිහට යුද මේ රාජකාරී ඇඳුම් අඳින්න නැතුව නිල ඇඳුම් අඳින්න නැතුව ලූ බඳිනවා. ලූ බඳලා බලනවා මේ Taman කියන විදිය ඇත්තමද මේ තරහා ආවේ මට මේ මේ වේදනාවටමද මේ සද්දෙටමද මේ හිතවිල්ලටමද මොන දෙයකටද කියලා ඒක දිහා බලන එක තමයි සත්‍යයේ කෘත්‍යය නිසා සත්‍ය වැඩ කරාට කවදාකවත් බාහිරට පේන්නේ එයා ඇතුළට මිච්ච ගුණ වර්ගයක් තියෙන්නේ සූක්ෂමව බලන්නේ මේ හරියටම නම් කරන්න කලින් ඒ කෙලෙසේ කෙලේශයක්ද මේ ශක්කට දුපුද්ගල ඇත්තටම හොරෙද්ද කියලා බලන්න කෙලින්ම ගිහිල්ලා හතින් අල්ලන්න ගිහිල්ලා එළියට දාන්න යනවා. ඒතකොට සමහරලාට සාමාන්‍ය සත්පුරුෂයෙක් වුණත් සුපුරුෂයෙක් වුණත් සැකයට අහු වෙන්න ඉඩ තියෙන එක භයානක දෙයක්. ඒක කරන්න ඉස්සෙල්ලා චෙක් කරලා බලන්න. නැවත නැවත නැවත නැවත කරනවා. ඉතින් ඒක දැනට ඇතුල් වෙලා තියෙන කෙලෙස් හඳුනා ගැනීමේදී දක්ෂකම. නිසා සත්‍ය කෘත්‍ය හරි සූක්ෂමයි. ඒ නිකන් පොලිසියත් රහස් පොලිසියත් අතර වෙනස වගේ. පොලිසිය යුද ඇඳුම් ඇඳගෙන ආයුධ අතේ තියාගෙන කෙලින්ම මේ සභාවට යනවා. එයාට මැද විශාල පිටර රහස් පොලිසිය ඇවිල්ලා වැඩ කරන කවුරක්වත් දන්නේ නැහැ. ඉතින් අද අද ලෝකේ භාවනා කරනකොට ඔය තියෙන බාහිරෙන් තමන්ගේ භාවනා ජීවිතේට ආධ්‍යාත්මික ජීවිතේට ආගමික ජීවිතේට බලපෑම් මෙල්ලෙනවා මාර බලපෑම් වෙනවා අන්නම් මනම් කියන්නේ මේ සතිය කෘත්‍ය දන්නේ නැති කට්ටිය. සතිය කෘත්‍ය දන්නොත් සතිය කවදාකවත් යුනිෆෝම් ඇඳගෙන නෙවෙයි වැඩ කරන්නේ. ඒ නිසා කාටවත් අල්ලන්න බෑ. සතියෙන් දින්නේ නැද්ද කියලා. මොකද වංචනික ධර්ම වැඩ කරන්නේ. වංචා වෙන්නම් අපේ සතියත් වැඩ කරන්න ඕන වංචනික ධර්ම වලට වංචනිකවම ගහන්න ඕන. ගරිල්ලා ක්‍රමෙන් නම් හතුරයිනේ අපිත් දෙන්න ඕන ගරිල්ලා පහරක්මයි. ඒ නිසා සතිය වඩන කෙනා নানা ප්‍රකාර ප්‍රයෝග කරනවා. කිසි විදියකට එයාගේ ක්‍රියාපටිපාටිය කාටවත් කෙලෙස් වලට අල්ලන්න බැරි වෙන විදියට. නමුත් ඒකට ඒ ඒ විදිහේ අර සූක්ෂම රහසුතු සේවාවක් වැඩ කරන්න පුළුවන් වෙන්නේ වීරිය හරියට වැඩ කරනම් පමණයි. පිටින් එන හතුරු නැත කරන එක ගේට්ටුවෙන් වෙන්නේ නැතුව ඇතුලේ කොච්චර සුද්ධ කරත් වැඩක් නැහැ. ඒකට හොදෝද මඩි දෙමිල්ලක් වෙන්නේ. ඒ නිසා සතිය නිතරම මග බලා ගන්න ඕනේ. ඇතුලට එන කට්ටියට ඉන්න දෙන්න බෑ. ඒක ඒක ගේට්ටුවෙන් කෙරෙන්න ඕනේ. ඒක යුනිෆෝම් ඇඳගත්ත කට්ටියෙන් කෙරෙන්න ඕනේ. ඊට පස්සේ ආපු කට්ටිය චෙක් කරන එක තමයි සතියෙන් කෙරෙන්නේ. ඇත්තටම අද දවසේ මාතෘකාවට මම සතිය ගන්න අදහස් කරන්නේ මේ වෙනස පොඩ්ඩක් දැනගත්ත එක මේ බෞද්ධත්වභාවය සඳහා ප්‍රයෝජනවත් වෙයි කියන නිසායි මම මේ වචන ටික පාවිච්චි කරේ. මෙන්න මේ විදිහට නූපන්න කුසල් නොයිපද වීම පිණිස උපන්න කුසල් ප්‍රහාණය පිණිස නූපන් කෙලෙස් ඉපද වීම පිණිස උපන් කෙලෙස් දිනු පවුණු කිරීම තිතියා වේපුල්ලාය බියෝ භාවාය දිනු පවුණු කිරීම කියලා මේ වීරිය පළවෙනි කෘත්‍ය හතරක් සතර සම්‍යක් ප්‍රදාන් වීරිය වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒකෙදි අපේ මේ සරුවචන් වහන්සේ උදුමාකාර විදිහට මේ වීර්ය පිළිබඳව කතා කරපු සර්වඥාන් වහන්සේ නමක් මේක මේ විදිහට විස්තර කරන්න පුළුවන්. අපේ සර්වඥාන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සල්ලා වෙස්සබු සිකි ආදී සර්වඥාන් වහන්සේලා කලින් පහළ වෙන සත්බුදු පියාණන් වහන්සේලාගේ මුල් බුදුරජාණන් වහන්සේලා. ඒ ස්වාමීන් වහන්සේලාගේ ශාසනය પરම්පරා දෙකළු පැවතුණා. උන්වහන්සේලා වැඩ හිටියේ යක්ෂයන් භූතයන් ප්‍රේතයන් විසින් අරක් ගන්නලද ඝන කැලෑවිලු. ඊට එන්නේ කෙනෙක් ඒ කැලේට යන්නේ ජීවිත පරිත්‍යාගය. දන්නවා මේක ඇතුලේ පෙරේතයෝ ඉන්නවා මේක ඇතුලේ යක්කෝ ඉන්නවා මේක ඇතුලේ භූතයෝ ඉන්න නිසා මොන දෙයකින් හරි ආවුනොත් මරනවා. ඒ නිසා යන්නේ පණේපයි කියන්නේ. ගියාට පස්සෙත් ඒ සරුවච්චන් වහන්සේලා විස්තර සහිත බණ කියන්නේ මේක අනිත්‍යයි මේක දුකයි මේක අනාත්මයි කියනවා ඒක තේරුම් ගන්න පුළුවන් කරන එතනම නිවන් දකින. ඉන්ෂා සර්වඥාන්සේ දිගට වැඩ ඉන්න කාලේ ඉතාමත්ම දක්ෂ පින් මොරච්ච කට්ටිය ගිහිල්ලා නිවන් දැකලා ඒ සර්වඥාන්සේ සම්මුඛී බුත රහතන් වහන්සේලා ඊගා પરම්පරාවට නිවන් දක්ලා තිනවා එතනින් ශාසනය ඉවරයි. හැබැයි උන්වහන්සේලාගේ කාලේ අටුවාව කියන විදිහට ආවුස කාලයේ ආවුස ලක්ෂයක් අවුරුදු ලක්ෂයක් අවුරුදු 80000 තිබිලා තියෙනවා. එනිසා සාසනයේ අවුරුදු ලක්ෂ දෙකකින් තුනකින් ඉවර වෙලා තියෙනවා. හැබැයි પરම්පරා දෙකයි. අපි ගරුව ගෞතම සරුවචනාංශගේ කාලේ වෙනකොට પરම්පරාවක වයස අවුරුදු 20යි. 20 20 අලුත් પરම්පරා එනවා. දැන් අවුරුදු 2600ක් ගිහිල්ලා මේ සෑම පුංචි කාරණාවක්ම හරියට වෙන් කරලා දේශනා කරන තරම් පුදුමාකාර බෑයමක් දරලා තියෙනවා. එක්කෙනෙක් සෝවාන් කරන පවා ਸਰුවචනන්සේ ගව් ගණන් ඈතට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අද දක්වා මේ ශාසනය නැත්නම් මේ මේ තියෙන ධර්ම කොටස පැවිද්ද උපසම්පදාව වගේ දේවල් පැවතීමට ਸਰුවචනන්සේගේ අදිෂ්ඨානය තදින් බලපාලා තියෙනවා. නිසා අපි මේ කරන ශාසනික කටයුතු කිසිසේත්ම අපේ ගෞරවය සඳහා නෙවෙයි කියන තියෙන්නේ මෙච්චර වීර්යයෙන් ඇති කරගත්ත ධෛර්යයෙන් ඇති කරගත්ත අදිෂ්ඨානයෙන් ඇති කරගත්ත ਸਰවචන්සිකේ ආනා චක්‍ර නිසා මේක පවතිනවා. අපි ඒකෙන් අර ගලන ගංගෙන් දිය දෝතක් වගේ අරගෙන පාවිච්චි කරන නිසා අපි මේ ਸਰවචන් වහන්සේගේ ශාක්‍ය පුත්‍රයෝ ශාක්‍ය දීතාවන් කියනවනම් අපි හැකිතාක් දුරට ඒ වීර්ය චෛසිකේ වඩලා කුසීත චෛසිකේ යටපත් කරගෙන සක්මන් ආදී කටයුතු වලින් ධෛර්යය ලබන්න ඕනේ. ඔද උතාමත්ම සවිස්තරව විනය පනවලා ධර්ම පනවලා પરම්පරා ගාන පවතින ස්ථිර නিত্য වැඩපිළිවෙලක් මේ ਸਰුවචනanse ඇති කළ තියෙනවා. ඒක නිසා මෙතර සත්‍ය සම්‍යක් ප්‍රදාන් වීර්ය කියලා කියන්නේ වැදගත් තමයි ගොඩාක් ශක්තිය ගන්න එකක්. නමුත් යෝගාවචරයට මේ හරි මේ වැරදි කියන එක සම්මාදිට්ඨිය ඇති කරලා දෙනවා. මේක අකුසලයේ මේක කුසලයේ කියලා. ඊට පස්සේ ඡන්ද විරිය චිත්ත මීමාංසා කියලා සමහර යෝගාවචරයෝ Tamange මේ නිවන ලබා ගැනීමට විරිය කියන irdipaade පාවිච්චි කරනවා. එතකොට දැඩිශේ මහන්සි වෙලා බොහොම ඉක්මනට ඒ සියලු දේවල් අතහැරලා බැර වෙදෙනවා. සමහර කට්ටිය මීමන්සා නුවණින් වැඩ කරනවා. සමහර චිත්ත සමාධි නුවණින් සමාධියෙන් වැඩ කරනවා. තමාරු කුසල ඡන්දෙන් වැඩ කරනවා. මේ වීර්යයෙන් ඇති කරන එකනා මහා සෝන ස්වාමීන් වහන්සේ නැත්තම් සෝනා භික්ෂුණීන් වහන්සේ වගේ පුදුම විදියට ඒකට යෙදিলা කටයුතු කරනවා. ඉතින් ਸਰවඥාන්සේගේ සාසනය යගේ දෙන්නේ වීර්යවන්ත භික්ෂුන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා අතර ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒවා වැඩිපුර විස්තර සඳහා කියවලා බලන්න කොච්චරක් අප වෙලා මේ වීර්ය ඇති කළා කියනවා කියන්නේ. ආනියම කෙරුවට පස්සේ තමයි මේ වීර්ය ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් වෙන්නේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් වෙන්නේ ඒ පුද්ගලයා වීරිය නැති වෙලාවල් වල කුසීත වෙලා වැටිලා ලැජ්ජාවටපත් වෙලා අමාරුවට වැටෙනවා. නමුත් අතාරින්නේ. එයා දන්නවා මේක මේ වෙලාවේ මම මෙහෙම වුණාට මම මේක දිගට කරන්න ඕන. ආදි වශයෙන් මේ වීර්යය ඇති වෙනවා කුසිතකම ඇති වෙනවා වීර්යය ඇති වෙනකොට වීර්ය වැඩි වෙනකොට ඒක අඩු කරලා සමතුලිත කරන්න ඕනේ කුසීත වෙනකොට මෙනෙහි කරලා සක්මන් කරලා ඒක තනවා වඩන්න ඕනේ කියලා එයා මේ ඉන්ද්‍රිය මට්ටමේදී මේ වීර්යයට අනුග්‍රහ කරනවා අනුග්‍රහ කරනකොට අර අර අඩු කාඩුකම් තියෙනවා තාමත් අඩු පාඩුකම් තියෙනවා එන්නේ මට්ටමක ඉඳලා ඒ පුද්ගලයා ඒක හොඳට සිද්ධි වෙනකොට එහෙම නැත්නම් ඒක වශී කර ගන්නකොට ඒකේ කුසීතකම ආවත් නිදිමත ගතිය එහෙම නැත්නම් වීරිය ආවත් මේ දෙකම චෛසික දෙකක් විතරයි අන්ත සංකල්ප දෙකක් විතරයි මට මේ දෙකටම සමසිත ඇති කරන්න බැරිද කියන එක. නිකාලාවට වගේ යාන්තමට වගේ ලෝකෝත්තර පැත්තට රැඩිකල් වාදී පැත්තට එහෙම නැත්නම් විප්ලවීය පැත්තට කල්පනා පහළ වෙන්නේ නැතුව නැත්නම් මේ කුසීත වුණත් වීර්යවන්ත වුණත් මෙව චෛතසික සමසිත ඇති කරන්න ඕනෑ කියන අදහසෙන් නැතුව හරි අමාරුයි බොජ්ජංග මට්ටමට යන්න. ඉතින් සෑම මට්ටමට ගියේ නැති කෙනා හැම වෙලාවකටම ලෝකේ බලන්නේ හරියට අකුරට වැඩ කළ යුතු දෙයක් විදියට. තමන්ට හරි නිදිමතක් ගියොත් සමාව දෙන්නේ තව කෙනෙක් නිදිමතක් දැක්කට සමාව දෙන්නේ නැහැ. හිතනවා නිතරම කඩුවක් ගත්ත දොරටු පාලයක් වගේ මේක දිගටම තියෙන්න ඕන කියලා. ඉතින් ඒව ඇත්තටම භාවනාව කරගෙන කරගෙන යනකොට භාවනා පළපුරුදු ඇසුරු කරනකොට හිමීට මීට තලතුණා වෙනකොට තේරුම් ගන්නවා මාර්ග ඥාන ලැබලා තිබුණත් නැත්නම් මීට කලින් මේ පෙතේ ගමන් කරලා තිබුණත් ආයශරයක් වීර්යය හිතෙන්නත් පුළුවන් කුසීතය හිතෙන්නත් පුළුවන්. මේ දෙකේදී සමසිත පවත්නවා කියන එක හොඳට තලසුණා වෙච්ච කෙනෙකුට මිස හිතන්නත් බෑ හොඳට තලසුණා වෙච්ච ගුරුවරයෙකුට මිස කියලා දෙන්න බෑ. මොකද අපේ හිතේ ඒ තරම්ම මේ රේඛීය ක්‍රමයට හිතන. රේඛීය ක්‍රමයට ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේකට තියෙන හොඳම නිදර්ශනය තමයි ඒ ਸਰවචනාසිගේ මුල්ම ශිෂ්‍යයන් වන විමුක්ගල්ලාන ස්වාමීන් වහන්සේ සරුවචනාංශේ භග්ගානුවර වැඩ ඉන්න වෙලාවේදී සුන්සුමාරගිරි පර්වතේ විවේකව තනියම ගල් වෙනක භාවනා කරනවා. එතකොට සරුවචනාංශේ හිටියේ බොහොම සුළු පිරිසක්. එයත් බොහොම පිං ඇතියැත්තෝ පාරමිතා පිළිච්චැත්තෝ. ඉතින් සරුවචනාංශේ දවල් දානින් පස්සේ මහා කරුණා සමාපත්තිය නැගීట్లా ලෝකේ බලවදාරන වෙලාවේ මගේ ගෝලියෝ මොන මොනවද කරන්න කියනකොට දැක්ක සාරිපුත්‍ර මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ සෝවන් වෙලා අරහත්ත්වයේ පිණිස වැරවඩනවා. වැරවඩන්නේ තනියම ගල්ලෙනක හැබැයි නිදි කිරන. නැවත නැවතත් ඒ මේ හිත කය වැක්කෙනවා. කිරනවා කියලා අපි කියන්නේ කිරනවා. ඒක සරුවචනාංශය හරියට ප්‍රකෘති ස්වරූපෙන් ඉදිරියේ පෙනී සිටිනසේ ගිහිල්ලා ඒ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ මොග්ගල්ලාන නිදිද කියලා. ගානක හොල්ලලා අවශ්‍යව ගන්නවා. ඒකට මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ බලනකොට සරුවචන ඉදිරිපිට එහෙමයි ස්වාමීන් වහන්සේ මේ භාවනා පරියන්ක හිටියට මොකද කුසීත වෙලා. හිත වැක්කෙනවා. හිත හිතත් වැක්කෙනවා, කයත් වැක්කෙනවා. ඊට පස්සේ සරුවචන වහන්සේ පචලායමාන සූත්‍රය අඟුත්තර නිකායම හිටන්නේ අටකෙනි පාඩේ සඳහන් වෙලා තියෙනවා. අන්න ඒ වගේ Tamanට මේ නිදිමතත් එක්ක මූණට මූණ දාලා කීවට යන්නේ නැහැ යා. නැවතත් යනවා නැවතත් යනවා නැවතත් යනවා නැවතත් ආන්නේම ඉන්න වෙලාවේදී තමයි මෙතෙක් වීරිය ඉන්ද්‍රිය මට්ටමට වඩාගත්ත වීරිය තව දුරටත් පුහුණු කිරීම පිණිස පුංචි උපක්‍රම ටිකක් කියලා දෙනවා. ඒක ඇත්තට මේ බුදුනෝණක් පේන්නේ නැහැ ඒකේ. ඒක කියනවා හිතට ඒ නිින්ද රිංගාගෙන එන වෙලාවේදී. ඒ කියන්නේ අරමුණ හොඳට සියුම් වෙලා පරිසරයේ කරදරයක් නැතුව ඇඟත් තැම්පත් වෙගෙන එනවනම් දැනගන්න කියනවා මෙන්න මේ ශීතල වෙනකොට මේ නින්දට බර වෙන්න ඉඩ තියෙනවා. නින්ද පිළිබඳ සංඥාව පහළ වෙන්න ඉඩ තියෙනවා කියලා ඒ එනකොටම සංඥාව කඩාගත්තොත් ඒක තමයි පළවෙනිම වූ සාර්ථකම වූ දක්ෂම වූ ක්‍රමය. දැන් මේ தත්ත්වයටදී බාධා මොනවාක්වත් නැත්නම් මගේ හිත තැම්පත් වෙගෙන යනවා ආනපනී කීකරු වෙනවා නම් මෙන්න මේ නින්දට ලෙස්සල වැටෙන්න පුළුවන් කියලා ඒ ලකුණු ටික පහළ වෙනකොටම සංඥා මට්ටමේ චිත්ත මට්ටමට යන්න ඉස්සර වෙලා අන්න එතන මේ සංඥාවම කඩන්න පුළුවන් නම් ඒක ਸਰුවචනාංශයේ ඉස්ලාම් වෙන්න. සමහරෙකුට ඒක අහු වුණත් මේ හිතේ තියෙන ගතිය හිතනවා නෑ ඉතින් මට දැන් අරමුණ පේනවනේ සතිය තියෙනවනේ අරමුණ තැම්පත් වෙනවනේ ඒක නිසා ඕක ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා අපි සාමාන්‍ය ලෝකේ විහිළුවට කියන එකක් වගේ කම්මැලියට පේන කියන්න පුළුවන් වගේ කමන්නේ ඔගේ මුකුත් වෙන එකක් නැහැ කියලා ඉඩ දෙනවා. ඉතින් ඉඩ දෙන්න ගියාට පස්සේ අර කුසිතකම තවත් පැත්තට බර වෙනවා. ඉතින් ඒකකොට සරුවචනසේ සඳහන් කරලා තියෙනවා Taman දන්න ධර්ම කොටාශයක් හිතින් සජ්ජායනා කරන්නයි කියන්නේ. ඉතින් මේක සමහර විටක දැන් කාලේ අපි කියන්නේ මේ මෙනෙහි කිරීමට සමානයි. හිත සීතල වේගණ යනවන මෙනෙහි කිරීම කරන්න කියලා. මෙන්න මේ අපි මේ ගත්ත මේ මේ ඇඳගෙන යන චිත්‍රයේ හැටියට අරමුණේ හොඳට හිත තැම්පත් වේගන යන වේලාවක මේ ශරුවචනanse දීපු මේ දෙවනි මේ ධර්ම කාරණාවක් මෙනෙහි කරන තම මෙනෙහි කරනවා කියන කාරණාව ගත්තොත් ඔය මේක බොහොම සූක්ෂම තැන් කීපයක් පහු කරන මෙතෙන්ට යනවා. ඒ මොකද <clears throat> අපි ආනාපාන සතිය ගත්තොත් දැන් ආනාපාන හිත හිටියා දිගින් දිගටම තමන්ට තේනවා විශ්වාසයක් තියෙනවා තව විනාඩි 10 15ක් යනකම් මට ආනාපාන පිට යන එකක් නැහැ කොච්චර සද්ද තිබ්බත් මට මේක අල්ලගෙන යන්න පුළුවන් කියලා නිකන් බයිසිකලයක් පැදලා කෙනෙකුට තේරෙනවා දැන් මම වැටෙන්නේ මට බයිසිකලේ කවුරුත් ඇල්ලුවේ නැතුනට යන්න පුළුවන් කියලා විශ්වාසයෙන් වෙලාවක් එනවනේ ආන්නේ වගේ ආනාපාන සමතුලිතතාවය ආවට පස්සේ ඒ යෝගාවචරයට තේරෙනවා නම් උනන්දුව බලන මේක ගෙවි ගෙවි ගෙවි ගෙවි යනවයි කියලා ආනාපාන සංසිඳීගෙන යනවා පස්සම්බයං කාය සංකාරං කියලා සරුවචනංශිකේ වචනෙන් කියනවනේ ඒ පස්සම්බනේ සිදු වෙනවා නම් එතනදී මේ සංඥා සම්බන්ධයෙන් විශාල පෙරලියක් ඇති වෙනවා සමා කිට්ටුවෙන් යන නිදර්ශන ටිකක් කිව්වොත් මෙතෙක් කල දැකපු ආස්වාස් ප්‍රස්වාස් දෙකේ වෙනස නැති වෙන්න පටන් ගන්නවා ආස්වාස් ප්‍රස්වාස් දෙකේ වෙනස තියෙන්නේ ගොරෝසු වෙලාවේදී ඒක සියුම් වේගනේ යනකොට දෙකේ වෙනස නැති වෙන්න පටන් ගන්නවා උපමාවක් විදිහට කියනවනම් එක ගෝණියක තියෙනවා කහ පිටි අනෙක් පිටේ තියෙනවා සුදු හාල් පිටි කියලා. එහෙමනම් ගෝණි දෙක වෙන් කළා කියලා මේක කහ පිටි මේක සුදු හාල් පිටි කියලා. බොහොම වෙනස්. ගන්ධෙමුත් වෙනස්, රසෙමුත් වෙනස්, පාඩෙමුත් වෙනස්. නමුත් කවුරු හරි මේකෙන් ටික ටික අරගෙන එකසේ සම වෙන්න කලවම් කරන හොඳට කලවම් කෙරුවට පස්සේ පෙන්ලා ඇහුවොත් මේක කහ පිටිද හාල් පිටිද කියලා කියා ගන්න බෑ මොකද දෙකම තියෙනවා. දෙකේම ಗುಣ තියෙනවා අර කලවම් කරපේක. ආන්නේ වගේ මේ ආනාපානේ සංසිඳනකොට මහ ලස්සන ලස්සන වැඩ ටිකක් වෙනවා. ආශ්‍රද ප්‍රසවාස දෙකේ මේක භවනා භාෂාවෙන් කියන පෞද්ගලික ලක්ෂණ බලමින් හිටපු යෝගාවචරයට පළවෙනි වතාවට පොදු ලක්ෂණ පෙන්න පටන් ගන්නවා. පොදු ලක්ෂණ වැඩි වෙන්න වැඩි වෙන්න පෞද්ගලික ලක්ෂණ නැති වෙන්න පටන් ගන්නවා. මේක යෝගාවචරයට වෙන්නේ ආනාපානේ නොපෙනී යන්නාසේ. ආනාපානේ නැති වුණා නම් ආනපන නතරුණා මැරෙන්න එපා. එහෙම මැරෙන්නේ නැහැ. හැබැයි හොඳටම උත්සාහ කරලා බැලුවොත් වීර්යවන්ත වෙලා බැලුවොත් ආනපනේ පේන්නේ. පේන්නේ නැති වෙන්නේ හේතුවක් තමයි අර කළු සුදු කහ සුදු දෙකක් වගේ තිබුණ දෙක සමබර වෙනකොට නොපේන ගතියට යනවා. අනිත් එක තමයි මේ විදිහට ආනාපානේ සිුම් වෙනකොට හොඳට ඒකට ওই වීර්යචෛසිකේ වැඩි වෙලා නිදිමත නැතුව තියෙනවනම් ඒ නාසිකාග්‍රයේ හැපෙන තැන බලන හිටපු ආනාපානේ සමාහත ක්‍රමයෙන් ක්‍රමයෙන් මොළේ ඇතුළට ඇතුළට ඇතුළට ඇතුළට ප්‍රතිස්ථාපන වෙන්න පටන් ගන්නවා. සමහරව එළියට එළියට එළියට ප්‍රතිස්ථාපන වෙනවා. වෙන විදිහකට කියනොත් මේ මම කියලා ගත්ත සීමාව හැම පරියන්ත කරගෙන කෙස්වල්ලෙන් යට පාතලෙන් උඩට ගත්ත සීමාව දිය වෙලා ඒක හැපෙන තැන ආශ්වාස ප්‍රශ්වාස කියලා හැපිලා ගත්ත තැන නාසිකාග්‍රයේ උඩුතල කීප එක මේ ඉස්සරහට ඉස්සරහට යනවා වගේ තේරෙනවා. සමහරට ඇතුළට ඇතුළට යනවා වගේ තේරෙනවා. ඉතින් එතකොට යෝගාවචරය කන්දමන්ද වෙනවා. මේ මට වැරදිලාද මනෝවිකාරයක්ද අන සතිය කැඩිලාද සමාධිය කැඩිලාද කියලා. මේ සංඥාව අවුල් කරනවා. ඒ වගේම මෙතෙක් මෙනෙහි කරමින් එළවෙල වගේ ආනාපානෙ මෙනෙහි කිරීමකින් තොරව පවත්වන්න පුළුවන් තත්යකට එනවා. චීකරු වෙලා ලං වෙලා සුවච වෙන ගතියකට එනවා. මේ විදිහට මේ වෙනස්කම් ටික සිද්ධ වෙන වෙලාවේදී මේ යෝගාවචරයා මේ මෙනෙහි නොකර නමුත් ආනාපානියත් එක්ක සෝදව පවත්වන්න පුළුවන් ගතිය කියෙද්දි ගොරෝසු මෙනෙහි කිරීමට ගියොත් මේ සියුම් සතිය සියුම් සමාධිය කැඩෙන්න ඉඩ තියෙනවා. නිසා යෝගාවචරය එතෙන්දි මෙනෙහි කිරීම ටික ටික ටික ටික අඩු කරන්න ඕනේ. එකක් තමයි මෙනෙහි කරන්න බෑ මොකද ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනසක් නැහැ. නමුත් මෙනෙහි කිරීම වලට වැඩි අඩු කරොත් නින්දට වැටෙනවා. වැඩි කරුවොත් සමාධිය කැඩෙනවා. අන්න මෙතනදී මේ කොච්චරක් දුරට ආනාපාන වශයෙන් මෙනෙහි කරන්න ඕනද කොතනදී මේ මේ දෙකේ සමානත්වය දකින්න ඕනද කියන එකට ගුරුවරයාට උදව් කරන්න පුළුවන් කමක් නැහැ. බුදුහාමරන්ට උදව් කරන්න පුළුවන් කමකුත් නැහැ. යෝගාවචරය තාමත්ම අර වෙනදට සතියට වැඩිය උග්‍ර සතියකින් අඛණ්ඩ සතියකින් වේපුල්ල සතියකින් මේක දිහා බලාන හිටියොත් ඒ බුරුම ස්වාමීන් වහන්සේලා කියනවා තමන්ට ආනාපාන දෙකේ වෙනසක් තේරෙන්නේ නමුත් හුස්ම ගන්න බවත් වැටහෙනවා වෙන් කර ගන්නත් බෑ හිතත් සීතල වේගන යනවා තේරෙනවා නින්දට වැටෙයි දෝ කියලා සැකයක් එනවනම් ආස්වාද ප්‍රසවාස කියලා මෙනෙහි කරනව වෙනුවට දැනෙනවා දැනෙනවායි කියලා මෙනෙහි කරන්න කියනවා නැත්නම් ඉන්නවා ඉන්නවයි කියලා මෙනෙහි කරන්න කියනවා මම මැරිලා නැහැ, නිින්ද ගිහලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියලා. හැබැයි එළවෙලව මෙනෙහි කරන්න එපයි කියනවා. ටිකක් ඉඩ දෙනවා ආයසරයක් මෙනෙහි කරනවා. ආයෙ ටිකක් මෙනෙහි කරනවා, ආයෙ ඉඩ දෙනවා. අන්න ඒ විදිහට යනකොට මේ හැදෙන වැඩෙන සතිය සහ සමාධිය අනුව වීරිය ක්‍රමයෙන් අඩු කරන්න වෙනවා මේ තමයි අර මුලින්ම කිව්වේ ඉස්සලා ඉස්සලා දඩි ප්‍රයත්නකින් පටන් ගත්ත දේ හුරු වෙනකොට සීසන් වෙනකොට සිද්ධි වෙනකොට ඒ වැඩි ප්‍රයත්නකින් තොරව ගන්න පුළුවන් හිමීට එතකොට අවශ්‍ය කරන ප්‍රමාණයට විතරක් වීර්ය දාලා අඩු කරන එක නිකම් බත තැඹුණාට පස්සේ ලිපේ গিද්දර අඩු කරලා හැතපෙන්න අරිනවා කියලා එකක් අපි කරනවා. ලිපේම බත් මුට්ටිය තියලා දර අයින් කරනවා. එතකොට මේ අමු ඉන්ද්‍රන නැහැ. අර දැවෙන ඇඟුරු ටික තියෙනවා ඒක බත සුරු සුරු සුරු සුරු සුරු ගහ හැතපෙනවා. ආන්නේ වගේ මේ භාවනාවේ හැතපෙන වෙලාවේදී දර දැම්මොත් බත කැඳ වතුර දැම්මොත් බත කුඩම් ගෑනවා. මේ නිසා මේ නිවෙන ලිපේ එහෙම බත තියලා ගෑස් ලිපේ නම් කොහොමද කරන්නේ කියන්නේ මම දන්නේ මේ මම කියන්නේ මේ අපේ පරණ දැලියේ තියෙන කුස්තිය ලිපේ. බත හැතපෙන වෙලාවේදී මේ කරන වැඩපිළිවෙල දන්න යෝගාවචරයෝ 100ට එක්කෙනෙක්වත් නැහැ. කලින් වතාවේ දැනගත්තත් මේ වෙලාවේ මේ වතාවේ වැඩ වැරදිලා ආයතරයක් අධික වීර්යයට යන්නත් ඉඩ තියෙනවා කුසිතකම ඉන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මෙතන ඊටාත්ම සංක්‍රාන්ති අවස්ථාවක්. ඉතින් මේක ඉබුරුමේ ඉන්න වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේලා ඒ මට්ටමට එනකොට මේ වගේ රිට්‍රීට් එකකේ තුන්වෙනි හතරවෙනි දවසේ විතර එනකොට ටික ටික ටික ටික තොරතුරු දෙනවා. හරියට මේක සුසර කරගන්නවා වගේ වයලින් එකක් හරියට ටියුන් කරනවා වගේ මේ ඉන්න මේ මට්ටමට එනකොට ඇවතුම් පැවතුම් වල වීර්ය යෙදිය යුතු ගත යුතු ප්‍රමාණය සලකනවා. භාවනාව එතකොට මේ වෙලාවේ සමත යෝගාවචරණංග උපචාර සමාධියට යනවා විපස්සනා යෝගාවචරණංගන සම්මස්සර ඥාන අවස්ථාව වගේ ඉනේන අරමුණ අහු වෙනවා දැන් ආනපන ඉන්න බව දන්නවා ආනපන ගෙවෙන බවක් දන්නවා ඒකට සද්දාරයේ මේ වැඩි වෙන බවක් දන්නවම ආනපනේ පවත්තගෙන යන්න පුළුවන් මේ භාවනා Tamanට කියලා කරන්න පුළුවන්. මට තව විනාඩි 10 15 කන සතිය කැඩෙන්නේ නැති වෙයි කියලා කියලා කරන්න පුළුවන් මට්ටමට එනවා. ආන් මේ වෙලාවේදී මේ අවශ්‍ය කරන වීරිය ප්‍රමාණය දැන ගැනීම ලක්ෂ වාරයක් කරලා තමයි තේරුම් ගන්න. ඒක නිසා මේ අර්පණ මට්ටමට ආපු සමාධිය උපචාර මට්ටමට ආපු සමාධියක් අර්පණාවට නංවනකොට ඒ පුද්ගලයා වෝදාන ධර්ම හතරකින් භාවනාවට අනුග්‍රහ කළ යුතු කියන එකක් තමයි තදුපග විරිය වාහනත. ඊට ගැළපෙන වීරියක් දාන එක. මේක අර හැතපෙන බතට ගින්දර අඩු කරන්නසේ ක්‍රමයෙන් අඩු කරන්න ඕන. හැබැයි Tamanne තේරෙනවා නම් අතරින් මෙතරින් බත්තට හාල්ලට අහු වෙනවා තැඹිලා නැහැ කියලා ආයෙ ගින්දර ටිකක් දාන්න ඕන. ආන්නේ විදිහට එතන තියෙන මේක හරියට පොළොස් සම්බලක පදම ගන්නවා. හරියට ඒ සින්දුවක් කියනකොට ඒකට අදාළ මියුසික් එක දීලා ඒ ලය හදලා සංගීතය අනුව වචන පදවුම් වචන ටිකයි ගායනයයි හැම ගානට ගන්නා වගේ භාවනා ජීවිතය හරීම සුන්දර තැනක් මේක. හැබැයි වැරදුනොත් නින්දට කියන්නේ. එතන හරියට කරගන්න බැරි වුණා නම් සමාධියක් වෙනවා කුසීත සමාධියක් වීඩියෝ මත වෙනවා සමාධිය වැඩි වෙනවා නින්දට වැඩි. වීර්ය වැඩි වෙලා සමාධිය අඩු වුණොත් හිත මීමැද්දෙක් කියලා මීමැදියක් මීපොදියක් කරනකොට මීබැසි පොදිය ඇවිසිලා ඔළුව වටේ කරකෙන්න පටන් ගන්නවා. ඒක සම්පූර්ණ හිත අවුල් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ දෙක සමබර කරනවා කියන එක මේ ලෝකේ කිසිම විශේෂක කිසිම ශිල්පයක කද්දාවත් උගන්නන්න. උගන්නන්න බෑ. මේක මේක ලේ වලින් කරන වැඩක්. මේක ජීවිත බුද්ධියෙන් කරන වැඩක්. කරලා කරලා කරලා කරලා තමයි මෙන්න මේ වෙලාවේදී මේ වීරිය යදී යුතු වෙලා යොදලා දැන් තැම්බීගෙන එනකොට එමීට එමීට එමීට වීරිය මෑත් කරලා අවශ්‍ය ප්‍රමාණය තියලා මෑත් කරලා ගානට අනේක හරියට පිකප් කරගත්ත වාහනේ ෆස්ට් ගියර් එකට යනකොට කොච්චරක් ඇක්සලරේට් කරන්න ඕනේද ෆස්ට් එකෙන් සෙකන්ඩ් එකට දානකොට සෙකන්ඩ් එකෙන් තර්ඩ් එකට දානකොට අපි ගියර් එක කඩනකොට ටිකක් ගෑස් දෙනවා ගෑස් දිල ගියරේක ඇල්ලුවාට පස්සේ ක්ලච් එක හිමීට අඩු ඉන්ධන ප්‍රමාණයකින් වැඩි හැතැම්ම ගාණක් කරන්න ඉහළ ඉහළ ගියර වලට යන්න යන්න යන්න යන්න වැඩි වෙනවා. ඉතින් මේකේ නිදර්ශනය තමයි මම ඉදාර ප්‍රශ්න සාකච්ඡා වෙලාවදී මතක් කරේ හන්දට යවන රොකට් එක ඒ පළවෙනි හැතැම්ම 6 උස්සනද මුළු ගමනෙන් 80ක් තෙල් පුච්චනවා. මහ පොළොව දෙදරවාගෙන අවරෝණ ගමන් ගණන් කරලා ගිනිදළු වීදුවාගෙන මහා කම්පනයක් කරගෙන තමයි නැගිටින්නේ. ඊට පස්සේ පළවෙනි ඇතම්ම අයට මෙච්චර ඉන්ධන පිච්චුවාට ඊට පස්සේ නැහැතම්මකට පොච්චන ඉන්ධන ප්‍රමාණය බොහෝම සුළු ප්‍රමාණයක්. මොකද ගුරුත්වාකර්ෂණයෙන් වැං වෙච්ච නිසා පෘථුවියට සමාන්තරව ගමන් කරන නිසා වේගය අඩු වෙනවා. ඉතින් මේක කිසිම කෙනෙකුට එක සැරේකින් එහෙමම හඳට යන්න බෑ. අපි දන්නවා ඉස්සල්ලාම යූරි ගගාරින් ලයිකා කියන බැල්ලි එහෙම හඳට යවන වෙලාවේදී පොඩ්ඩක් අවකාශ මේ අවචට අවකාශයට ගියා ආපහු ගත්තා. ගිහලා බැලුවා පුළුවන්ද මේ සත්‍යකට ජීවත් වෙන්න අවචට අවකාශේ සැලසුම්වත් කිරුවේ නෑ හඳට යන්න. ඒක ලක්ෂ වාරයක් කරලා කරලා තමයි අපලෝ 11 වෙනි විතර වෙනකොට තමයි අපි අභ්‍යවකාශයේ අපිට ඉන්න පුළුවන් ටික කාලයක් ඊට පස්සේ හඳට යන්න පුළුවන් කියලා සැලැස්ම ගත්තේ. නමුත් අර උග්ගටිතඤ්ඤ විපංචිතඤ්ඤ කියන මීට කලින් මේ පරිේශණය ගියාත්මවල කරපු කෙනාට මේ ජීවිතේදී අර පෙළ පුරුද්ද නිසා එක සැරෙම යන්න පුළුවන්. එයා දන්නවා මෙන්න මෙච්චරයි කරන්න ඕනේ කියලා. ඉතින් එහෙම පුද්දලයන්ට සාසනීය උග්ඝටිතඤ්ඤු කියලා කියන තාමත්ම උඩින් උඩට හරවන ලද කලයක් වගේ. වතුර දාපිට ටක් ගාලා ඇතුලට වැටෙනවා. විපංචිතඤ්ඤු කියනකොට පොඩ්ඩක් කියනවා නෑ පළවෙනි සැරේ ගොඩක් ඕන තමයි නම පහුවෙන පහුවෙන්ට වීර්ය අඩු වෙනවා ඒ ගැන බය වෙන්න එපා යන්න කියනකොටම තේරෙනවා. මොකද ඤෙය්‍ය පුද්ගලයාට නානා ප්‍රපැතිලින් සද්දයක් ආපුවම මොකද කරන්නේ? වේදනාවක් ආපුවම මොකද කරන්නේ? හිතවිල්ලක් ආපුවම මොකද කරන්නේ? නිදිමතක් ආපුවම මොකද කරන්නේ? කියලා කියලා කියලා කරලා කරලා කරලා බොහෝ වාරයක් කෙරුවට පස්සේ තමයි මේ කුසීතේ න කම්පතිටි විරිය බලන් කියලා කුසීතකමත් මේ භාවනාවේදී අධාරිය යුක්තයි. කුසීතේ ප්‍රහාණය කරන්න ඕනේ නීවරණ වලදී තියෙන තීන මිද්දේ ප්‍රහාණය කරන්න ඕනේ යටපත් කිරීමෙන් මිසක් සීල සිය ප්‍රහාණය කරන්නම් කුසීතේ මුලමදාග දකින්න මේක ලේසි නෑ කුසීතත් එක්ක සෙල්ලම් කරන්න බෑ මුල බලනකොටම නින්දට දාන මැද දකින්නකොට ගොරවනවා ආපහු නැගිටිනකොට වසවිල්ලජ්ජාවක් ඇති වෙනවා ආනේ තුනේදිම නොසලීමේක යුක්ත මේ තමයි කුසීතේ මුල මේ තමයි මැද මේ තමයි අග කියලා සර්වචනංශ අපිට උගන්වන්නේ ධම්මානුපස්සනාවයි. නීවරණ ධර්ම පිළිබඳව කුසිත එනකොට මෙහෙමයි පවතිනකොට මෙහෙමයි යනකොට මෙහෙමයි කියලා උගන්වන්නේ ධම්මානුපස්සනා ඉතිරිසල අපි කායනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ගෙවම් කරමින් ගෙවම් කරමින් තමයි යන්නේ. ඒ නිසා මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට සරුවචනසේ දුන්නේ ඉස්සල්ලාම සංඥාවෙන් අල්ලන්න නැත්තම් ධර්ම කොටසක් මෙනෙහි කරන්න. එහෙම බැරි නම් ධර්ම කොටස සත්‍යයනා කරන්නයි කියලා කියනවා. නමුත් මේ පරියංක භාවනා ඉන්න ගමන් කට්ටිය ඕක කරන්න යන්න එපා. මොකද ළඟ ඉන්න කෙනා ගහයි. තනියම ඉනකොට නම් ටිකක් උත්සාහ කරලා බලන්න පුළුවන්. ඔය පැල් රකින්න මිනිස්සු කරන්නේ ඕක තමයි. කොයන් කවි කියන මිනිස්සු කරන්නේ ඕක තමයි. ගැල් කවියත් කියන්නේ ඕක තමයි. මොකද ගැල පදවන යනකොට රාළද ගෝණි පඩංගුවේ ඉන්නේ සතුටිනි ගැල පදවන්නේ ටිකක් යනකොට රාට නිඳ යනවා. ඊට පස්සේ ගැල් සාත්තු මේ වන්න වෙන්නේ ගුණාට තමයි. ඒක තමයි අනුපත ජාතිකේ සිද්ධ වුනේ. පැල්කවි රකින්න ගියාම පස්සේ ඔය වෙලාවක් තියෙනවා. ඒ වෙලාවට පස්සේ ගොයියට නිින්ද යනවා. අපි අම්මා ඉන්න කාලේ කියනවා වල්ලූරා හැන්දෑවෙම බුදිය ගන්නවා. බුදිය ගන්නකොට ලී කෝටුවක් කටේ තියාගෙන බුදිය ගන්නවා. ඌට හොඳටම නිින්ද ගිහිල්ලා ලී කෝටුව කටෙන් හැලෙන වෙලාවට දන්නවලු දැන් රාලට නිින්ද ගිහිල්ලා කියලා. ඒ වෙලාවට යනකොට රාල බුදි ඌරට කොටුව. ඉතින් ඒ බව දන්න නිසා රාල මොකද කරන්නේ? දිගටෝම පැල් කවි කියනවා. අල්ලපුගත අල්ලපු පැලේ ඉන්න මිනිස්සු කටහඬ ඇහෙනකන් ගැට්ටි කිරියෙන් කෑ ගහනවා. අනිත් එක ඉතින් අවුලක් නැහැ නේ වෙලාවේ. එතකොට ශෝක. ඉතින් අනේ මට මේ වරටා වියපු අත් දෙක මට තී වෙනවා. ඊකෙන් පැල් කවි කියනවා. එතකොට gedara මතක් වෙනවා. මේ සෙල්ලම යෝගාවචරයක් කරනවා. මෙන්න ඒකෙදිම කියන්නේ ඔන්න ඕකට තමයි. ඒ මෙනෙහි කිරීම හරියට තේරුම් ගන්න ඕනේ මේ සත්තු මේ පැල් කවිය අහන්නේ ඉන්නේ සත්තු විතරයි. නමුත් මේ රාළ ඇහැරලා ඉන්න බෑ. මේ භාවනාවේදී මේක ගොඩාක් කල්පුණු කළා තමයි ඒත් සමහර පරියන්කවලදී නිදිබර වැඩි සමහර පරියන්කවල වීර්ය වැඩි. මෙන්න මේ දෙක සමබර කරනවා කියන එක තදුපග විරිය වාහනතා ඉන්ද්‍රියානම් ඒක රසට්ඨේන කියන විදිහට නෑ. ඊට ඒයින් පහළ වෙන ඒ වෙලාදී පහන වීරිය සහ සමාධිය කියන දෙකම හොඳ චෛසික දෙකක්. නමුත් දෙන්නත් දෙන්න විරුද්ධයි. මේ දෙන සමබර කරගෙන යනවා කියන එක වල්ලස්සය පස් දිනක් බඳගත්ත කරත්තයක්. හරියට පාර ගෙනියනවා වගේ කියලා කියනවා. ඒක ASCII කේට අදිනවා මේ ASCII මෙහෙට අදිනවා. වීර්ය වැඩි වෙච්චාම අවිශ්වෙනවා. සමාධිය වැඩි වෙච්චාම නිදි කිරනවා. නිකම් උපමාවට කියන්නේ හෙල ගහට ගත්ත කේල් ගහක කැන වැටෙන්නේ පල්ලෙහාට නම් කැනට කිරි වදින්න වදින්න ගහ ගැලවිලා බිමට වැටෙනවා. වැටිච්චාම කේල් කන බිම වැටිච්ච අනිච්චාම ඒක අලාපාලුවකට වෙනවා. ඒතර ගොවියා කරන්නේ පල්ලෙහා පැත්තෙන් කුණ්‍යක් ගහනවා දෙබලක් කියනවා. ඒ දෙබලෙන් අර කේල් ගහ වැටෙන්න දෙන්නේ නැතුව අල්ලගෙන ඉන්නවා. ඒ කේල් ගහ කේල් කන ඔසවා තබා ගැනීමේ ශක්තිය කිරිවදින කේල් කන ඔසවා තබාගෙන විශේෂ උත්සාහන ලක්කනා කියලා ඔසවාගෙන ඉන්න එක තමයි වීරිය කෘත්‍යය. එහෙම නැත්නම් කටුවෙන්ටි ගයක් එන්නේ එන්නේ පැත්තකට බර වෙනකොට ඒ පැත්තෙන් කුණ්‍යක් ගන්න. මේ කාලයක් වැඩ ගන්න පුළුවන්. අනිත් වගේ තමයි අර කුසීත භාවය එනකොට මෙනේ කිරීම මාර්ගයෙන් සජ්ජායනා මාර්ගයෙන් හිත උනන්දු කරොත් ආයේ මේක නැගිටිනවා. එහෙම නැත්තම් කියලා කියනවා ඉඳගෙනම කන් දෙකෙන් අදින්නේ කියලා. මූණ අත ගන්න එක. අත එකිනෙක අත ගන්නකොට අර ඇතුළට නිමීගෙන යන ලේ ආයශරයක් හැමතෙ එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් එළියකට බහැලා ඈත තියෙන ආකාශ වස්තු බලන්න කියනවා. තරු, හඳ වගේ දෙයක් ඈත දිහා බලනකොට ආයශරයක් හිතාගන්න. එහෙම නැත්නම් ඇල්ලොතරේ මූණ හොදන්න. නැත්නම් කලින් භාවනා කරපු වෙලාවක ඇති වෙලා තියෙන ආලෝක සංඥා බලන්න කියනවා. මේ විදිහට උපක්‍රම හයක් හතක් කියලා සර්වචනංශේ ඒ එකකින්වත් අහන්න නැත්නම් ගිහිලා බුදිය ගන්නයි කියලා දෙනවා. පුට්ටාන සංඥාවෙන් බුදිය ගන්නයි කියලා කියනවා මම මෙච්චර වෙලාවකින් නැගිටිනවායි කියලා දකුණු ඇලේ දකුණු පාය උඩ වම් පාය ඇදලා මම මෙන්න මෙච්චර වගේ නැගිටින්නම් කියලා නිදාගෙන නැගිටට පස්සේ ආයශරය භාවනා කරනවා. එනිසා ඊටාත්ම සරල උපකරණ උපක්‍රම ටිකක් තමයි පච්චලායමාන සූත්‍රයේ දීලා තියෙන්නේ. නමුත් මේක දීලා තියෙන්නේ මේ අභිඥා පිළිබඳව පළවෙනි තැන ලබාගත්ත මොග්ගලන මහ ස්වාමීන් වහන්සේට සෝවන් වුණාට පස්සේ මිචා භාවනා කරනකොට මේක විවිධ විදියට එක එකනට මුණ දෙන්න වෙනවා ඒක අපි මුලදී නම් හරීම වෙහෙස කර දෙයක් මම අද දවල් ඉස්සර කරා වගේ ඔක්කොම කාරණා කාරණා ටික හරියනකොට හිත නින්දට වැටෙනවා ඊට පස්සේ නැගිටින්නේ හරි ලැජ්ජාවකටපත් වෙලා නිකන් තමන්ගේ ආත්මීය ශූන්‍ය බවටපත් වෙලා මේ ઈચ્છා බංගත්වයටපත් වෙලා තමයි නැගිටින්නේ. නමුත් භාවනා කරගෙන යනකොට මම අර ඉස්සර විස්තර කරපු විදිහට යම් කිසි යෝගාවචරයේ අරමුණ සියුම් භාවයටපත් වෙගෙන එන වෙලාවේදී බැටරිය හැතපෙන්නා වගේ හරියට ඒ සමාධිය නඩත්තු කිරීම සඳහා යෙදිය යුතු අවශ්‍ය වීර්ය ප්‍රමාණය දැනගන්නවා නම් ඒක එක දවසක් ඊයේ හිටියට වැඩිය ගැඹුරු මට්ටමට යන්න පුරුදු කරාට පස්සේ යම් ගැඹුරු මට්ටමේදී ඊටත් වැඩිය තව සුසර කරන්න වෙනවා. හොඳට සියුම් කරන්න එතකොට ආයත් පරිශනාවක් කරන්න එහිසිට පැටෙන්න පුළුවන් හැදෙන්න පුළුවන්. එහෙමම කර කර කර කර කර කර ගැඹුරට යනකොට තමන්ගේ සතිය මෙතෙක් පුරුදු කරන ලද සතිය අවශ්‍ය තරම් අවශ්‍ය ප්‍රමාණයට අරසාවක් දුන්නේ නැත්නම් හිත පුදුම විදිහට මනෝලෝකයට හිමීට බාගෙන ඉඳට වැටෙනවා. ඊට පස්සේ මේ භාවනාවට සම්බන්ධ දේවල් කල්පනා වෙනවා අන්තිමන කිල්ල බලනකොට නිින්දක ඉඳලා එකපාරට ගස්සලා ආය ආරමුණට ගෙනත් දානවා. ඒතකොට යෝගාවචරයාට පේන්නේ ගැස්සිලා ආයෙත් ආරමුණට එන්නේ. ඒක පිටටත් පේන තරම් සමානයි. ඉතින් මේක වුණාට පස්සේ ඒක නිකන් හරියට අකුණක් ගැහුවා වගේ එහෙම නැත්නම් අතපය විසි කරනවා වගේ ඒ කම්පන චංචල වගේක් එන්න පටන් ගන්නවා. ඉතින් මේක යෝගාවචරය හුඟාක් වෙලාවට කියවන්නෙම හිතන්නෙම සත්‍ය කැඩීමක් පශ්චාත්තාවයක් කෙලේශයක් විදිහට තමයි. නමුත් මේක කෙලස් බරිතවත් වෙන එකක් කියනවා සතිය දියුණු වෙනකොට දියුණු ලක්ෂණයකටත් වෙනවා. අටුවාචාර්ය වංශයේ පෙන්නනවා දඬුවට අල්ලගෙන නැගිටින දරුවා 7යි 7යි කියලා ඇවිදිනකොට එයා දඬුවටෙන් පොඩ්ඩක් එහාට ගිගම තක් කාලා වැටෙනවා. වැටිලා නැගිට වැටිච්ච ගමන් ඌ ආයෙ තියෙන පුටුවක් හරි අල්ලන ආයෙ නැගිටිනවා. නැගිටලා ආයෙ අඩියක් දෙකක් තියෙනවා වැටෙන. මේ වැටිල්ලෙන් තමයි කොඳුයට පෙළ හරියන්නේ. ඉතින් ඒක වැටෙන එක හැදෙන සෞඛ්‍ය සම්පන්න දරුවෙක්ගේ හැටි. තිබ්බ දනම උඩ බලාගෙන ඉන්නවනම් ඒක බම්මණෙක් වෙන්න ඉඩ තියෙනවා. ඒක අන්තභාග දරුවෙක් වෙන්න ඉඩ තියෙනවා. දක්ෂ දරුවා ඇවිදින්න උත්සාහ කරනවා ඇවිදිනකොට වැටෙනවා. ඒ වැටීමෙන් තමයි යාග කොඳුරට පෙළ හරියන්නේ. මේ වගේ භාවනාවේ එක තැනක් තියෙනවා. නිතරම මේ ගැස්සෙනවා, වැටෙනවා, නිින්දට වැටෙනවා, ආයෙ පණිනවා, ආයෙ නිින්දට යනවා, ආයෙ පණිනවා. ඉතින් මෙතනදී කෙලෙසිය අධික වෙනකොට වෙන්නේ මොකද්ද? Tamanට භාවනා එපා කරලා වැරදිලා වෙන්නේ නැති, සතිය නැතුව වෙන්නේ නැති, සමාධිය නැතුව වෙන්නේ නැති කියලා ඒ යෝගාවචරයා ආත්ම නිෂේධනයක් ඇති කරගන්නවා. ඉච්ඡා මංගත්තටපත් වෙනවා. භාවනා නොකරන පිරිසක් අතර හිටියොත් ආධුනිකයන් අතර පිරිසක් හිටියොත් ඒගොල්ලත් අර මනුස්සය බිම දාලා පාගනවා. නමුත් දන්නේ මනුස්සය සත්පුරුෂයා කියලා දෙනව නෑ මේක කෙලෙස් සහිත නින්දක්ද නැද්ද කියලා හොඳට පරීක්ෂා කරන්න. ඒක ලේසි නෑ. ඒක සඳහා තියෙන උපක්‍රමය මෙහෙමයි. නින්දට වැටෙන්න ඉස්සෙල්ලා ආනාපානෙන නින්ද කියන මේ තද්දෙන් පස්සෙත් ආනාපාන මැද තියෙන කෙලෙස් සහිත එකක් නෙවෙයි භාවනාමය හිත ලූටා යන. හිත ලෙසා යන. එනිසා යෝගාවචරය මෙහෙම වෙනකොට නැවතනත් මේක වෙන්න පටන් ගන්නවා වෙනකොට බලන්න ඕනේ මේ ආනාපානයේ හරහා යනකොට වෙන වැඩක්ද මේක නැත්නම් හිත පිට ගිය වෙලාවක වෙන දෙයක්ද කියලා. හිත පිට ගිය වෙලාවක වුණා නම් නැගිටින්නේ වෙන බාහිර අරමුණකට. ආනාපානයේ ඉන්නකොට වුණා නම් ලෙස්සලා ගිහිල්ලා ආය නැගිටින්නේ ආනාපාන. අන්න ඒක දැක ගන්න පුළුවන්. ඒක හරි අමාරුයි sannivedana කරන්න කමඨාන් සුද්ධ කරනකොට ගොඩාක් වෙලා ඕන ඒක ඒත්තු ගන්නලා දෙන්න. එහෙම වෙනවනම් ඒක ඒ සංසිද්ධිය දැකලා අත්දකපු යෝගාවචරයට හුඟක් මේ කුහුලක් හිත සන්තෝෂ කරගන්න පුටුද්දක් තියෙනවා. එයාට උත්සාහ කරලා බලන්න පුළුවන් තර්කෙන් මම මේ තර්ක කරන්න උනන්දු කරන එක නෙවෙයි නමුත් මේ සෞඛ්‍ය සම්පන්නව කල්පනාවට මේ ආනාපානේ ඉන්නකොට ආනාපානෙන් හිත ලූටලා පන්නනවා. හීන ලෝකයකට දානවා, මායාකාරී ලෝකයකට දානවා. එතකොට ඒක පශ්චාත්තාපයට කාරණා. පාරෙන් පිට පැටිමක්. සමහරට පරිඋත් ทาน කෙලෙසකින් නැත්නම් අනුසය කෙලෙසකින් මේක කරනවා. කිරුවට පස්සේ අනුසය කෙලෙස් බලවත් තාක්කල් එයා පිටපොට ගෙනියනවා. පාරෙන් පිට පැනලා ගෙනියනවා. ඒ තක්කල් යෝගාවචරයට සිද්ධ වෙන හරියක් සිද්ධ වෙන්නේ අසංස්කාරික කාය සංස්කාර, අසංස්කාරික චිත්ත සංකාර, අසංස්කාරික මේ වචී සංකාර. එයා දන්නේ ඒක රූකඩේ විතරයි. නමුත් ඒ මිනිස්සයා ඒ යෝගාවචරය නැවතත් දැන් මං ඉන්නේ පිටපොටය මම නැවතත් සතිය පිහිටවන්න ඕනෑ කියලා ආපහු ගිනල්ලා පාරේ තියන්නේ මොන බලවේගෙද කියලා බැලුවොත් ඒක පුදුමාකාර ආශ්චර්යවත් සිද්ධියක්. ඒක කරන්නේ ඇහෙන් නෙවෙයි. ඒක කරන්නේ කනින් නෙවෙයි. ඒක කරන්නේ නාසයෙන් නෙවෙයි, දිවෙන් නෙවෙයි, හිතෙන් නෙවෙයි, කයෙන් නෙවෙයි. මෙතෙක් Taman වැටි වැටි කරගෙන කරගෙන ගිය ශක්තියකින් මොකද්දෝ කියනවා උඹ ඉන්නේ පිටපොටේ කියලා. උඹ ඉන්නේ පිට පාරක කියලා. කිබ්බ ගමන් ඒ ඒක දැනගත්ත ගමන් හිත පුදුමාකාර ලැජ්ජාවකින් ආයේ gederෙන්නසේ අර හිටපු වැඩ පොළට එනවා. මේක විස්තර කරනකොට අපමාද සූත්‍රයේ අටුවාචාරින් වහන්සේලා මේ නැවත පිටපොට ගියේ හිත නැවත ආපහු එන එක හරියටම තේරුම් ගන්න නම් දෙකට බෙදලා බලන්නයි කියලා කියනවා. දැන් මම තමන් ප්‍රමාදේ වැටලා ඉන්නේ. ඊට පස්සේ දැන් අප්‍රමාදයට එන ගමනේදී කාරක අප්‍රමාදේ සහ කාරාපක අප්‍රමාදේ කියලා අප්‍රමාද කොටස් දෙකකින් ක්‍රියාත්මක කරනවා කියලා අටුවාචාරින් වහන්සේලා ඒක විස්තර කරනවා. කාරක අප්‍රමාදේ කියලා කියන්නේ උඹ දැන් පිටපොට ඉන්නේ කියලා සංඥාවක් දෙනවා. හැබැයි මොකක් කරන්නේ? වැරදිලා කියන එක පෙන්ලා දෙනවා. ඒකට දෙවෙනි අප්‍රමාදේ කාරාපක අප්‍රමාදේ වහාම ගෙනලා ආයේ අර මුල් වැඩ පොලේ තියෙනවා. කාරක අපමාදයේ තමයි වැරද්දක් බව පෙන්ලා දෙනවා. කාරාපක අපමාදයේ වැරද්ද සකස් කරනවා. එතකොට ප්‍රශ්නයක් පැන නගිනවා මේ දෙකෙන් වඩා ශ්‍රේෂ්ඨ එක මොකක්ද කියලා. වඩා කුසල් සහිත එක මොකක්ද? දක්ෂ එක මොකක්ද? වැරද්ද වැරද්ද බව පෙන්ලා දෙන අප්‍රමාදයේද නැත්නම් වැරද්ද නැවත නිවැරදි කරන අප්‍රමාදයේද කියලා ගත්තොත් මම හිතනවා ජන සමීක්ෂණයක් කරුවොත් 50ට 50 උත්තර දෙයි. තමන් වැරද්දේ ඉන්නකොට මං ඉන්නේ වැරද්දේ බව තේරුම් ගන්න එකද දක්ෂකම තේරුම් අරගත්තට පස්සේ නැවත නිවැරදි කරන එකද දක්ෂකම කියලා ගත්තොත් අටුවාචාරින් වංශලා කියනවා වැරද්දේ ඉන්නකොට වැරද්දේ බව දැනගන්න එක තමයි ශ්‍රේෂ්ඨම දේ ඒක සම්පූර්ණ ධර්මතාවය මෙතෙක් කල් භාවනා කරපෙකේ හම්බෙච්ච උත්කෘෂ්ඨම ඵලය තමයි මට උඹට වැරදිලා කෙනෙක් හිතට සංඥාවක් දෙන්නේ කවදාකවත් යෝගාවචරය මේකට නම්බු කරන්නේ නැති තාකල් යෝගාවචර කවදාකවත් වීරිය බලයට යන්න බෑ. ඉතින්දි පශ්චාත්තාපෙන්න අයියෝ මට වැරදුනා මට නිින්ද ගියා මට හිත පිට ගියා කියලා වැරද්ද වැරද්ද වශයෙන් පෙන්නන එක සාදර නොවුනොත් ඒක කුසලතාවයක් වශයෙන් තේරුම් ගත්තේ නැත්නම් යෝගාවචරය හැමදාම Tamanට නිග්‍රහ කරගන්නේ පශ්චාත්තාපයටපත් වෙන හීනමානයට වැටෙන මානසිකත්වයකට වැටෙනවා. ඉතින් මේකට උල්පන්දම් දෙන්න තමයි ලෝකෙ හැදිලා තියෙන්නේ. යෝගාචරයට ඕන අභීත වීර දීර ශක්තියක් මේ බුදුහාමුදුරු පෙන්ලා දීලා තියෙන ක්‍රමේදී Tamanට Tamanගේ හිතවත් නැහැ. මත් කරගෙන කරගෙන යනකොට දවසක තමයි තේරෙන පටන් අර ගන්නවා මේ මම වැරද්දේ ඉන්නේ මට නිින්ද ගිහිලා තියෙන්නේ නෑ ඒ නිසා නිින්දේ ඉන්න බව නිින්දදීම දන්නවා වගේ කියන කතාවක් කියන්නේ ඊට පස්සේ තමයි ඊගාව හිත ඊගාව චිත්තක්ෂණය අර නිින්දේ ඉඳලා අවදි භාවයට ගෙනත් මෙන්න මේකට අවදි වීම පරිණාමයේදී ස්වභාවික වරණය කියන ඔය චාල්ස් ඩාවින් හොයාගත්ත එකේ අන්තිම සියුම් තැන තමයි මෙතන. අපිට චිත්තක්ෂණ එක චිත්තක්ෂණයක දී ඇති විකල්ප රාශියයි. ඒ විකල්පයේදී මේකයි කළ යුත්තේ මේකයි මගේ ජීවිතේට වැදගත් දේ මේකයි මේ ඉදිරි ගමනට අවශ්‍ය කරන දේ කියලා හරියට මේක අල්ලන එක ඒක පුදුමාකාර අහම්බයක් සිද්ධ වෙන්නේ. අන්න ඒකට අවදි වෙච්ච මනුස්සයා ඒ සෙල්ලක්කාර හිත ඒ ඒ ඒ ඒ කියන රැඩිකල් වාදී හිත තියෙන මිනිහට විතරයි මේ නිින්ද කියන එක ප්‍රශ්නයක් නොකරගෙන පශ්චාත්තාවයක් නොකරගෙන ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. නමුත් මං හිතන්නේ පොදු ජන විඥානය මේක බාරගනි කියලා. පොදු ජන විඥානෙට තමන්ගේ විඥානෙවත් තමන්ට අනුකම්පා කරන්නේ නිින්ද ගිහි ගමන් නැගිටින්නේ වස්ස විලි ලැජ්ජාවේ. කවුරු හරි පෙන්ලා දුන්නත් ඒක ගැන තරහ වෙනවා. නොකවදාකවත් මතක තියාගන්න නිින්ද කියන එක කුසීතකම කියන එක හරහා ගිහිල්ලා මිසක්කා කුසීතකම අයින් කරන්න කෝපි බීලා හරියන්නේ නැහැ. රත් ඇඟ රත් වෙන බීම බිව්වට හරියන්නේ වෙන මොනවා කෙරුවත් හරියන්නේ මේක හොඳට දැක ගන්න ඕනේ මේක වීර්යචෛසික වගේ මේකක් මේ දෙන්නටම සමසිත දීලා උඹ මට වීර්ය කරන වෙලාවේදී මම නියම සම්මාදිට්ඨිය අරගෙන ගිහිල්ලා වැඩ කරපන් කුසීත වෙච්ච වෙලාවේදී මට නිග්‍රහ කරපන් මාව තරන් නොවන මට්ටමටපත් කරපන් නමුත් මම දෙකම දිහා කුසීතේ න කම්පතිති සති වීර්ය බලං කියලා මේක දිහා බලන්න පුළුවන් තත්ත්වයට එනකොට පැහැදිලිව නයිසර්ගයෙන්ම යෝගාවචරගේ රුචි අරුචිකම් වල වෙනසක් ඇති වෙන්නම ඕනේ නැත්නම් කවදාකවත් මේ විකල්පේ යෝගාවචරය හරියක් විදිහට පිළිගන්නේ සම්පූර්ණ තමන් ගැන විප්ලවීය විදිහට කල්පනා කරන්න කමන්නේ මම මේ කරන්නේ කාටවත් අන්ධහැර පාවන්න කියාගෙන ගන්නේ මෙච්චර මහන්සි වෙද්දිත් මට මේක වෙනවා මම මේක බලනවා මම නැවතත් කරනවා මම මේක දිගට කරනවා කොච්චර වුණත් මම මේක කරගෙන යනවා කියලා ගන්දන කවදා හරි මම මේ <clears throat> යන්න ඉස්සලා සතියේද ආවට පස්සේ සතියේද එහෙමනම් මට තිබිලා තියෙන කෙලෙස් නින්දක් නෙවෙයි අන්න ඒක ස්ථිර වෙනකම් දිගට කරගෙන කරගෙන යනකොට ඒ යෝගාවචරයට පේනවා සංඥාවේ මේ විපිරියාසය එනකොට නසඤ්ඤ සංඤේ නෝපි අසඤ්ඤේ නොවිසඤ්ඤ සංඤේ නවිභූත සංඤේ ඒවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානානි පపంచ සංඛා කියලා ওই කලා විවාද සූත්‍රයේදී ਸਰුවචනංශයේ ප්‍රශ්නකට පිළිතුරු වශයෙන් සඳහන් කරනවා භාවනාවේදී සංඥා චෛතසිකය සංඥා ස්කන්ධය දැනකට උඹව ගෙනියයි එතෙන්දිම නසඤ්ඤ සංඤේ මේ ලෝකයා දන්න සාමාන්‍ය සංඥාවෙන් ඔබ අයින් වෙනවා ඔබ රූප බලන රූප සංඥාව නැති වෙනවා. ශබ්ද අහන ශබ්ද සංඥාව නැති වෙනවා. ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා නැති වෙනවා. න සංඥ සාමාන්‍ය සංඥායි. න විසඤ්ඤ සංඥා ඔබ විසඤ්ඤ වෙලත් නැහැ. නෝපි අසඤ්ඤ ඔබ අසඤ්ඤ තලයේ தත්තට ගිහිල්ලා අරූප ධානය වල ගිහිල්ලත් නැහැ. න විභූත සංඥා උඹට සංඥාව නැම කියන්නත් බෑ කවදාකවත් කියන තැනකට හිත යනවා. අන්න එතනදී තමයි රූපේ 100%ක්ම සංසිදෙන්නේ. ආස්වාද ප්‍රසවාසයේ රූපය වායෝ පොට්ටබ්බ රූපය 100%ක්ම සංසිඳන. ඒතකොට යෝගාවචරය යෝගාවචරය නැහැ. මම යන්නේ සක්කාය දිට්ඨිය නැහැ. කියා ගන්න දන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවේදී හිත කියන්නේ නින්ද ගියා කියලා. තමන්ගේ හිත උනත් කියන්නේ නින්දර ගියා කියලා. ඒ වෙලාවට ඒ වැඩේට කොච්චර එකලසක් සූක්ෂම භාවයක් යදවමක් වෙනවද කියනනම් කය පවත්වාගෙන ඉන්න එකේ වැක්කිරණ ගතියක් එනවා. හිත උනත් හිතට දෙස් දෙනවා. එහෙමනම් ඉතින් මෙතන මොකද උනේ? සංඥාවේ පුරස්පරයස්. සංඥාවේ හිදස. නමුත් හිතනවද කාට හරි සංඥා ස්කන්ධය අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා මේ තැන්න නොගී. නමුත් උඟදනේ බයයි මේක. මේක මරණය හා සමානයි. මෘතයක් මරණයක් මෙතෙන්දි සිද්ධ වෙනවා. අපි ගිනාපුර අගයන් ආඩම්බරයන් සේරම තඹ සතේකට වටනවා නැති අවලංගු කාසියක් පාටපත් වෙනවා. මම මේක කොරඤ්ඤම් කියපු මමයක් නැති මට අර දේවෝනේ මේ දේවෝනේ කියන ආශාවක් නැති වෙනවා. ඒක ලියවල නමුත් මොකද්ද සංඥාවක් පවතින. හිස්ම නැහැ. ඉස්සෙල්ල ඉස්සෙල්ල මේක හිස් වගේ පෙනුනට මේක නැවත නැවත එන්න දිලා මේකට අවදි වෙච්ච දවසේ කොහොමද මෙතෙන් මමපත් උනේ ඊට පස්සේ කොහොමද මම මෙතන නැගිට්ටේ ඒ අතරමැද ප්‍රදේශයේදී මට මේකේ කරණ දෙයක් නැහැ මේකේ ස්වාමී ආත්මයක් නැහැ පාලකයෙක් නැහැ අදිෂ්ඨායක ආත්මයක් නැහැ නේවාසිකයෙක් නැහැ මේකේ හිස් වෙනවා ජීවාත්මෙන් හිස් වෙනවා මොකද සංඥාවේ කුණ්‍ය ගැලවිලා යනවා නමුත් යෝගාවචරයට පේනවා ඇත්තට එනකම් පාරක් තියෙනවා මෙතන හිස්තන ගිහලා ආයෙ පටන් ගන්න තැනක් පේනවා. එතකොට මේක හොඳට හුරු කරපගෙන අඬ මැරෙනවා කියන එක එච්චර මහා අමාරු දෙයක් නෙවෙයි. සීනති වෙනවා කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. මොකද හැම හුස්ම දෙකක් මැදම මේක තියෙනවා. අහුවෙන්නේ නැති උනාන. ආස් ප්‍රසවාසී ඉවර වෙද යනකම් අපිට සංඥාවක් තියෙනවනේ. මො ගිවන් වෙලා ගිවන් වෙලා ප්‍රස්වාසයේ එන්නේ ඉස්සෙල්ලා ආශ්වාස සංඥාව 100ක් නතර වෙන්න එපායි. එතන බොහොම පොඩි චිත්තක්ෂණ ගානක් තමයි සංඥාව ගිලියෙන්නේ අපේ තෘෂ්ණාව කරන්නේ අර තියෙන සංඥා දෙක ගැට ගහලා මැද හිස්තන පෙන්වන්න නැති වෙන්න ගැටේලන එක තමයි කියන්නේ ඒ නිසා සරුවචනසි කියනවා තෘෂ්ණාවට සිබ්බණී කියලා ගැටලන්නේ කියලා මහුංකාරී කියලා කියනවා එයා කරන්නේ මොකද අර සංඥාව මේ සංඥාවයි හිස්තන පෙන්වන්න නැතුව ගැට ගන්න මේක ලස්සනම නිදර්ශනය තමයි චිත්‍රපටියක් පෙන්නකොට චිත්‍රපටි ශාලාවේ ඉන්න කෙනා ඒ tire දිහා බලාගෙන ඉනකොට ඒ tireට ප්‍රොජෙක්ටර් එකෙන් කරන්නේ එක පාට ආලෝකයක් දීලා ආය අන්ධකාරයක් දෙනවා. ආය ආලෝකයක් දෙනවා ආය අන්ධකාරයක් දෙනවා. අර ආලෝකයේ වෙලාවේදී නලු නිලියෝ එහෙම වෙනවා. අතරමැද අන්ධකාරයේදී මෙතන තිබුණාට එතෙන්ට ගිහිලා පේනකොට අන්ධකාරය හරහා නිකන් අත ඉස්සුවා වගේ පේනවා. පැයක් බලන් හිටියත් ඇහුවොත් එහෙම මොකද්ද දැක්කේ කියලා දිගටම ආලෝක විතරයි දකින්නේ. කවදාකවත් යෝගාවචරය මැද තියෙන අන්ධකාරය දකින්නේ නැහැ. නමුත් ප්‍රොජෙක්ටර් එක ගලවලා බලන්න 150ක් අන්ධකාරය ඉඳලා තියෙනවා. අපි මේකට භෞතික විද්‍යාව කියනවා ආලෝකයේ දෘෂ්ටියේ පැවැත්ම කියලා. මෙන්න වගේ දෘෂ්ටි මායාවක් හරහා තමයි ඇනිමේෂන් එක එන්නේ. එහෙම නැත්නම් මේ රූපක රූප මේවට කියනවා චරණ චිත්‍ර කියලා. චිත්‍රයක් මේ තනි නිශ්චල රූපයක් චලනය වෙන්න වගේ පෙන්වන්නේ මේ ආලෝකය සහ අන්ධකාර දෙක අතර ගනුදෙනු නිසා. නමුත් මේකෙදී අපේ ඉඳුරන් දන්නේ ආලෝකය දකින්න පමණයි. අපේ ඉඳුරන් අන්ධකාරයට උරු වෙලා නැහැ. ඒ වගේ තමයි සංඥාව තියෙන දේවල් අපි ලියලා මේක මේ කහ පාට මේක නිල් පාට මේක රහත රැස් මේක රවුම් ආදී වගේ මේ සංඥා ලෝකෙක ඉඳලා අපි ඒක ගෙවම් කරන ගෙවම් කරගෙන ගිහිල්ලා වීරිය අවශ්‍ය වෙන තැනකදී කිසියම් සංඥාවක් නැති ලෝකේ මතේ හැටියට තියෙන සංඤීය සංඥාවක් නැහැ. විසඤ්ඤ වෙලක් නැහැ. අසඤ්ඤ තලයකට ගිහිල්ලත් යන්නේ ඒකට අවදි වෙන වීර්ය කියලා කියන්නේ දුමාකාර සූක්ෂම අන්තිමටම පිරිසිදු වෙච්ච වීර්යය. මේක කදාකවත් සීලේ නෑ, දානේ නෑ, සමතේ නෑ. මේක ඉන්නේ විපස්සනාදී විතරයි මේක ලොකු කරලා අල්ලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක අර සීලයක් ඇතුව දානයක් දානයක් ඇතුව සීලයක් ඇතුව සමතයක් ඇතුව හොඳට ගිහිල්ලා තමයි හොඳට බලන්න ඕනේ මේ නින්දට ගැස්සෙන වෙලාවේදී නින්දට වැටෙනවා ආය නැගිටින වෙලාවේදී මේකට ටෝච් එකක් ගහලා බලන්න වගේ මේ අතරමැද තියෙන හිස්තන ગેප් එක දැක ගන්න පුළුවන්. සමහරුන්ට මේක ආනපන ජීවීමත් එක්ක ක්‍රමිකව යනවා. එතකොට කියනවා ආනපන සම්පූර්ණයෙන් ගෙලම හිස්තන්ට යන එලිපත්ත අල්ලන්නේ කියලා. මාරු වෙන තැන අල්ලන. ඊට පස්සේ ආයසරයක් කයකට වේදනාව දැනෙන, ඇඟ චීන බව දැනෙන එළි වෙන තැන. පණ එන තැන, නිින්ද කැඩිලා එන තැන නිින්දක් නෙවෙයි, අවදි වෙන තැන අල්ලන්නේ. ආනේ දෙක අල්ලපු දවසේ යෝගාවචරයට තේරෙනවා හැමදාම රාත්‍රී නිින්දට ගියාම ওই සෙල්ලම වෙනවා. සංඥාවක ඉඳලා අපි ක්‍රමයෙන් නිින්දට ගිහිල්ලා අවදි වෙනකොට මමයත් එක්ක අවදි වෙනවා. නිින්දෙදි මම යන්නේ. නිින්දෙදි මනෝ විකාරකේ අවදි වෙච්ච ගමන් තමයි වටවිට බලලා ආද ඉන්නේ අපි නිස්සරණ වනේ මං ඉන්නේ ඩෝමෙට්‍රි එකේ. ආන්න මම පත්‍ර කරා. ඊට පස්සේ තමයි හුස්ම ගන්න පටන් ගන්නේ. නැත්තම් අනේ අම්මේ කොහෙ ගියාද දන්නේ නැහැ. ඉස්පිරිතාලේ දන්නේ නැහැ. මම අතරමං වෙලා ඉතින්. ඕනම එකක් තමයි ආශාස ඉවරනකොට ප්‍රසවාසය පටන් ගන්නකොට කරත් වෙන්නේ. අන්න එතනදී මේ වීර්යයේ කෘත්‍යය ඉතාමත් සූක්ෂමයි. ඒකට මේ නිින්දත් කොටසක් ඕනේ අධික වීර්ය කොටසකුත් ඕනේ දෙක සමබර කරලා හරියට එතෙන්ට ඕන කරන වීර්ය කියන එක බුදුහාමුදුරු කියනවා මට උඹලට උදව් කරන්න බෑ මට හැබැයි මේක පොතේ යන හැටි කියලා දෙත හැකි මේක කරලා කරලා කරලා පුරුදු කරන්න මේක සාමාන්‍යයෙන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බල කතාවේදී පටිසම්භිදා මාර්ගයේදී පෙන්ලා දීලා තිනවා කුසීතේන කම්පදීති සති බලං ඒ කුසීතටපත් වෙන තැන මග අරලා මේක අල්ලන්න බෑ ඊට වෙන්න ඇරලා හොඳට ඇහක් පිට ඇහක් කියලා බලන ඉන්නවා. සාන් සුද්ධෙන් බලන. ඉන්නකොට ඉන්නකොට මේක අල්ලගත්ත දවසේ ලොකු අවධියක් ඇති වෙනවා. ඒක වෙන්න ඇති මේ මොග්ගලණ ස්වාමීන් වහන්සේ අසජී ස්වාමීන්ගේ පිටි බණ අහනකොට මේ ධම්මා හේතුපබව තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ කියනට සෝවන් වෙනකොට ඕකේ පන්නන්න ඇති. නමුත් ආයේ සකදාගාමි මාර්ගයට වැඩ කරනකොට ආයෙත් අර කඩුළු පනිනවා. මෙහෙම මෙහෙම ගිහිල්ලා තමයි අපි මේ අවදි භාවය ඇති කරගන්නේ. ඒ නිසා මේ මේ මට්ටම පැනලා යම් කිසි කෙනෙක් බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ එයා සැලෙන ගතිය නෑ. වරික වෙන කුසීත පරියංග තියෙනවා. හොඳට අවදි පරියංක තියෙනවා එකම පරියංකේදී සමානලට කුසීත වෙනවා අවදි වෙනවා ඒ ඒ ඒ වෙලාවේදී කුසීතක මේ ලක්ෂණ සහ අවදික මේ ලක්ෂණ දිහා බලන්නේ විවේක නිශ්චිතම් විරාග නිශ්චිතම් නිරෝධ නිශ්චිතම් පටිච්චසමුප්පාදන පස්සින් දෙකම විවේකීව බලන්න අධික වීර්යයවයි කියලා මේ චිත්ත පීඩා ගන්නෙත් නැහැ ආයාස කරන්නෙත් නැහැ කුසිතකමට වැටෙනයි කියලා පශ්චාත්තාප වෙන්නෙත් නැහැ මේ දෙකම ධර්මතා මේ ධර්මතා ක්‍රියාත්මක වෙන්නේ මගේ හරහා ඒ මම ඒක උත්සාහ කරනවා මගේ තුල මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන දේ බලන්න අන්න ඕක තමා තුල නැවත නැවතත් බැලීමේ පරිේශණය එහෙම නැත්නම් මේ ආර්ය පරිේශණය කරන එකනට තව කෙනෙක් කුසේ චෝදනා කරොත් කියන්නේ මට භාවනා කරොත් නිින්ද යනවා කියලා කවදාකවත් ඒ මනස පහක් කරන්න හිතෙන්නේ නැහැ. ඒක වැරද්දකුත් නෙවෙයි. මේක කරලම එපා දිනු වෙන්න. තව කෙනෙක් තා දැඩි වීරිය ගන්න මේ පරියන්කෙදිම සෝවාන් වෙනවා. මේ පරියන්කෙදිම ධ්‍යාන ඕන කියලා. ඒක හරියන්නේ නැහැ. මෙන්න මේ සමබර භාවයේ විවේකීව කරනකොට ඒ බොජ්ජංග ධෛර්මය පනපෝන. පන්නරේ හිටිනවා. ආන්නේ පන්නර හිටියට පස්සේ තමයි මේ වීරිය සම්මා වායාමයක් විදිහට අරගෙන මෙන්න මේ මේ විදිහට කටයුතු දෙක මිච්ඡා දිට්ඨියට යනවා. මේ මේ විදිහට කටයුතු කරොත් මේක පුලුල් සම්මක් දෘෂ්ටියට යනවා. මනා දෘෂ්ටියට වැටෙනවා. යහ දෘෂ්ටියට වැටෙනවා කියලා හරියට තේරුම් ගන්නේ ඒ සතර සම්මා ප්‍රධාන වීරියේදී ගොඩාක් අත්තරදී සහිතව. irdipaadayak විදිහට කරනවා ටිකක් අඩුයි. ඉන්දිය ධර්මයක් වඩනකොට තව ටිකක් අඩුයි. බල ධර්මයක් බාටපත් වෙනකොට යෝගාවචර සෙල්ලක්කාරයි. කොයි අතර කච්චරන් ගහුවත් එයා බලන් ඉනවා පිම්ම දිහා බලන්න. ඊට පස්සේ බොජ්ජංගවලදී මේක හොඳට වශී කරගන්න. ඊට පස්සේ තමයි ඒ සම්මා දිට්ඨියට ආධාර කරන සම්මා සමාධියට යනකොට ඒ යෝගාවචරය මේ මගේ නිින්ද කියන්නේත් නෑ මගේ වීර්ය කියන්නේත් නෑ මගේ උද්දච්චකම කියන්නේත් නෑ ධර්මතාවයෙන් තේරුම් ගන්න ගියාම අර මනුස්ස හිතක් වැඩ කරන හැටි මෙහෙමයි. මගේ හිත නෙමෙයි කයි කෙනාටත් ඔච්චර තමයි කියලා ඒ ධර්මතාවයේ පරාසය දැක්කට පස්සේ තේරෙන පටන් ගන්නවා මේක මේ බුදුහාමුදුරුවොත් එක්කම ජේතවනාරාමේ එතන මිදලා කරන්නත් අවශ්‍යතාවයක් නැහැ. අද වුණත් අත අවුරුදු 2600 කට පස්සේ වුණත් හරියට කරනවනම් අපිට අඩුව ගැඩුම ටික සේරම තියෙනවා. ඉන්දියාවේ මධ්‍යම දේශේ නොවුනට කරන්න පුළුවන්. නමුත් මේ කරනකොට කවදාකවත් රෝසමල් යානාවක පාවාට කාපට් ටෙලොප් පාරක යන්න හම්බ වෙන්නේ වැටි වැටි වැටි වැටි තමයි යන්නේ. අනේ තියේද්දිත් මේක අත නෑර දිගට කරන එකට කියනවා සතත අභ්‍යාසය කියලා. අත නෑර කියලා අන්නේ සතත අභ්‍යාසයෙන් තමයි යෝගාවචරයාගේ අනන්‍යතාවය දැක ගන්න. සන්තෝෂ වෙලාවේ පුළුවන් වෙලාව විතර කුඩ පැනගෙන රැය 30 හැරගෙන භාවනා කරනවා. වැරදුනට පස්සේ නිකටල්ලේ තියෙන චහ හරි සෞත්වි මට භාවනා හරියන්නේ නැහැ. මේ කර්මත් අනේ හරියන්නේ නැහැ කියලා වැටෙනවා. මේ තාක් කල් මේ යෝගාවචරයට තාම නැහැ. යෝගාවචර අනන්‍යතාවය. හරි ගියත් කරනවා වැරදුනත් කරනවා Taman නිතිපතා කරන්න පටන් අරගත්තට පස්සේ තමයි අපිට මේකේ පරාසය තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා සරුවත් යනසේ සඳහන් කළා තියෙනවා යෝ මිච්ඡාදිට්ඨි පහනාය වායමති සම්මාදිට්ඨි උප්පාදාය. සාස්ස හෝති සම්මා වායාමෝ කිය. මේ සම්මා වායාමයේ ඇති වෙන්නේ මේ Tamanගේ දෘෂ්ටිය සකස් කරන විමුක්තියට යොමු කරවන විවේකයට යොමු කරන විස්රාමයට යොමු කරන උදකලා බවට යොමු කරන ආයාමයක් තියෙනවා. ඒකට සම්මා වායාමයේ කියලා තියෙනවා. <clears throat> ඒ වායාමයේ තේරුම් ගන්නකොට ඒ හරහා යන ගමනේදී කෙරෙන තියෙන අත්තරදී හරි වැඩ දැනමිතිකං ක්‍රමසාවේදී සේරම තේරුම් ගන්න. මේ සරුවච්චන් වහන්සේට විතර තේරුම් ගන්න ඕනේ කරන්නේ නෑ. තමන් කරපු පෙළ කරන ලද උපනිෂේ සම්පත් වලට සුද්ධ කරන සුද්ධ කරන යනකොට ඒ කෙනා සුද්ධ කරපැටි ළඟ ඉන්න කෙනාට සමාන නැහැ. එයා සමානලාට විරිය ඉදිරිපාදෙන් නෙවෙයි එයා සමානට මීමන්සා ඉදිරිපාදෙන් නිවන් දකින්න කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා. තව කෙනෙක් චිත්ත ඉදිරිපාදෙන් ඡන්ද ඉදිරිපාදෙන් එන විතර වීර්ය ඉදිරිපාදෙන් කරන එක තමයි ඒකම ආහාරයක් කරගෙන ඉදිරියට යන නිසා බුදුරජාණන්සේගේ දේශනා ක්‍රම විවිධයි. එක එක චරිතවල හැටියට දේශනා කරන විවිධයි. මේ වගේ දේශනාවකදී අපි කරන්න හදන්නේ ඒකට ත්‍රිපිටකයේ සඳහන් වෙලා තිබුණා ගොඩාක් කාරණා මේකට සම්බන්ධ කරන එකයි මෙන්න මේ වීරිය පිළිබඳව පරියන්කේ හෝ වේවා සක්මනේදී හෝ වේවා සමසිත පැවැත්වීමට සක්මන වීරියට බර බවත් පරියන්කය සමාධියට බර බවත් තේරුම් ගන්නවා. සක්මනේදී අපි නිතරම චේතනාපූර්වක ක්‍රියාව කරන ගමන් මෙනෙහි කරන නිසා වීර්ය දෙගුණ වෙනවා. ඇස් දෙක අරගෙන රූප තියෙන තැනක ශබ්ද තියෙන තැනක යන නිසා බාධා වැඩි. ඒ නිසා සරුවත් යනසේ සඳහන් කරලා තියෙනවා සක්මන කරනවා නම් ඒ පුද්ගලයාට පරියංගයට වැඩිය අප්පා බාධෝ හෝති අප්පාතංකෝ. ලෙඩ රෝග දුරු වෙනවා. මානසික ලෙඩ රෝග දුරු කරනවා. ආබාධ නැති කරන මානසික රෝග නැති කරන නිසා හොඳ ප්‍රසන්න මනසක් ඇති කරගන්න. ඒකට හොඳම වැඩේ තමයි මහා පොළවේ ශපත්තු සරිප්පු නැතුව ඇවිදින එක. ඒ කියන්නේ පැලයක් පොළවේ හිටියෝ වගේ මේ පොළවත් එක්ක ජීවේ සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. මේ ශිෂ්ට වෙන්න වෙන්න වෙන්න වෙලා තිනා අපි මහ පොළවෙන් ඈත් වෙලා මේ සිමෙන්ති දාගෙන, සපත්තු සරිප්පු දාගෙන මේ පොළොවට කරන නිග්‍රහ නිසා තමයි මේ ලෙඩ රෝග රාශියක් තියෙන්නේ. පොළොවත් එක ජීවත් වෙනනම් අප්පාවාදෝති අප්පාතංකෝ. ඒ වගේම සමවේප වේපාකිනියා ගහනියා සමන්නාගතෝති. එහෙම නැත්නම් අශිතම් පීතං කායිතං සායිතං සම්මාපදනමං ගච්ඡති. Taman කෑදේ විදී බීපු දේ ලෙවකාපු දේ හොඳට දිරවනවා. කාපු ගමන් කඩේ බක්කෙට ගිහලා හිටගෙන ඉන්න මුදලාලිගේ බඩට මොකද වෙන්නේ කියලා දන්නවද? ඉතින් ටික කාලයක් ගිය පස්සේ ප්‍රෙෂර් එකෙන් නැතුව දිග පාඩෙන්ද heart attack එක නැතුව cholesterol එන්න වෙන මොනව කරන්නේ? ඒ නිසා කියලා තියෙනවා කාපු ගමන් ඉඳගත්තොත් මාරයා එනවා. කාපු ගමන් හයියෙන් දුවන්න පොල් ගස් නගින්න පීනන්න ගියොත් මාරයා දූවගෙන එනවායි කිය. කාලා පැය භාගයක් සක්මන් කරනවා නම් දීර්ඝායුෂනවා කිය. ඒක නිසා ඔය මේ ඔය වහක්බට කියන පණිතුමා ගිහිල්ලා කැලේ විවේකීව ගහක් යට ඉන්නකොට ඒකේ හිටියලු මේ ධන්වන්දරි කියන පක්ෂයා ඌ නිතරම කියනලු කෝරුක් කෝරුක් කෝරුක් කෝරුක් ගන්නවා. ඒ වහක්බට පණිතුමා හොඳ දකින්නේ මෙයා අර සත්තා සතාගේ සද්දය අරගෙන විග්‍රහ කළ බලන කෝ අරු කවුද නිරෝගී කියලා මම මගෙන් අහන්නේ කියලා හිතනලු මෙයා. ඊට පස්සේ හිතනලු මේ කුරුලට උත්තරයක් දෙන්න ඕන කියලා එයා කිව්වලු හිතබුක් මිතබුක් සෝරුක් කියලා. තමන්ට ගැළපෙන දේ ආහාරයට ගන්න මැනලා ආහාර ගන්න මනුස්සයා සෞඛ්‍ය සම්පන්නයි කියලා. අර කුරුල්ල තඹයකට ගණන් අතුළු දිගටම කෝරු කෝරු කෝරු කෝරු ගන්න. ඉති වාග්බඩ පණිතුම හිතුවල නෑ නෑ මගේ උත්තරේ මෙයා ගණන් ගන්න නෑ කියලා ඒ කියවල හිතබුක් මිතබුක් පරිණතබුක් සෝරුක් කිය. ඊට පස්සේ කුරුල්ල සෝරුක් සෝරුක් සෝරුක් සෝරුක් කියලා ගහින් නැගිටලා ගියලුවා. ඒ ගාම මෙයා ඒක සලෝකේ ලියාගෙන තිනවා කෑම ගන්න ඕනේ තමයි සප්පාය දෙන්නේ. මිතබුක් ප්‍රමාණය ගන්න. ඊට පස්සේ ඒක පරිණාම මනාලෙස පරිණාමයට යෑම සඳහා ව්‍යායාම කරන්න ඕනේ. එයා තමයි සෞඛ්‍ය සම්පන්න මනුස්සයා. හිතබුක් මිතබුක් පරිණතබුක් ස්වරූප. ඒ පරිණතබුක් එක තමයි දාහනේ වඩන්දලා සක්මන් කරන්නේ. ඒ නිසා නින්දෙන් පස්සේ සක්මන් කරන්නේ. දාහනෙන් පස්සේ සක්මන් කරන්නේ. එතකොට තමයි ටීකාට පරියන්ගට ගියාට පස්සේ හොඳ කර්මන්නේ මනසක් ඇති. ඒ නිසා සරුවචන සඳහන් කරලා තියෙනවා අසිතම් පීතං කායිතං සාහිතං සම්මා පරිණාමං ගච්ඡති. අද්ධානක්කමෝ හේතු පදානක්කමෝ දීර්ඝ ගමනක් දුග දුර යන වගකීමක් දරීමේ ශක්තිය එනවා. අතරමඟ අතහැරලා දාන්නේ සක්මන් කරන කෙනා. මොකද සක්මනේ ක්‍රමයට ටික ටික මේ ශක්තිය වැය කිරීමේ ක්‍රමය ඉගෙන ගන්න. ඒ වගේම චංකමාදිගතෝ සමාධි චිරට්ටිති කොහොති සක්මණෙන් සමාධිය ආවනම් ඒක බොහෝ කල්පවතිනවා. පරියන්කේ සක්මණ ඇස් දෙක අරපු ගමන් ඉවරයි. සක්මණින් ගත්ත සමාධිය ඇත් දෙක අරගෙනමයි ගන්නේ හැරෙන ගමන් ගන්නේ රූප තියෙන ශබ්ද තියෙන තැන් වල ගන්න නිසා ඒක යාදන ගතියක් තියෙනවා. ඒ නිසා සක්මන බුද්ධාගමේ පමණක්ම තියෙන නිවන සඳහා යනාය සඳහා දුරදිග ගමනකට අනිවාර්යයෙන්ම අවශ්‍ය කරන්නා වූ මානසික තත්ත්වය ඇති කරන දේ. අවාසනාවකට මේ භාවනා ලෝකෙන් මේක අයින් වුණා. සක්මණ භාවනා ලෝකයෙන් අයින් වුණා ඊට පස්සේ භාවනාව කර වුණා. නිසා යම් කිසි කෙනෙක් නැවතත් සැරයක් සක්මණ අලුරලා දෙනවනම් අර කර වෙච්ච තැන ඉඳලා ඉදිරියට යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකෙදි මම දවසින් දවස මට තේරෙන පටන් ගන්නවා මේ අපවත් වෙච්ච අපේ ලොකු ස්වාමීන් තමයි ඇත්තටම සක්මණ ලෝකයට හඳුන්ලා දුන්නේ මේ මෑත කාලේ. ඒ නිසාම උන්වහන්සේගේ ජීවිතය අවුරුදු 92ක් දීර්ඝායුෂ්ක ලැබුවා. දාහනේ වළඳපු ගමන් එහෙම අතේ දුව සක්මනේ තමයි. නිසා හොඳට මතක තියාගන්න මේ වීර්ය පිළිබඳව මම පුද්ගලිකව දාන දෙයක් තමයි අතරමැද පය සක්මන් කරගන්න බැරි වුණොත් ඊගා පරියංගයට කුසිතකම එනවා. හොඳට සක්මන් කරගන්න පුළුවන් වුණොත් ඒ ඒ පරියංගේ බොහෝම ජයට පාත් ගන්න පුළුවන්. ඒ නිසා ඒක සමාතුලින්ම අත්දකින්න ඕනේ. ඒ නිසා සක්මන කියන එක පරියංගයටත් වඩා සමාධියටත් වඩා ඉතාමත් වැදගත් දෙයක්. සතිය පැවැත්වීමට කොච්චර උදව් කරනවද කියනනම් සතිය, වීරිය, ශක්මනේ තේරුම් ගත එක්කනා නිකන් ශක්මණෙන් පිට එහෙම යනකොටත් ශක්මණේ ආනිසංස ලබනවා. එදින්දා ගමන් යනකොට නම් ශක්මණේ ආනිසංස ලබනවා. එතකොට එදින්දා වැඩවලදී සතිය පැවැත්වීමට විශාල හිතේ තිබුණ බය අයින් වෙලා, පොරගතිය අයින් වෙලා එදින්දා ජීවිතයේ ශක්මණ මේ මේ සතිය පැවැත්වීමේ ලොකු පාඩමක් ලැබුණා. ඒ නිසා හුඟවදෙනෙක් හැමදාම අහන ප්‍රශ්නයක් තමයි අපිට සංහස මේ වගේ සක්මන් කරන්න පරියන් කරන්න gederදී වෙලාවක් නැහැ මොකද කරන්නේ කියලා තිනවා පරියන්කේ කරන්න බැරි වුණත් කවන්න සක්මන කරන්න ලෙඩක් වෙලා සනීපයගෙන එනකොට පරියන්කේ කරන්න එපා සක්මන කරන්න වයසට ගිය වෙලාවේදී කරගන්න බැරි නම් පරියන්කේ ගැන කරදර වෙන්න එපා සක්මන කරන්න ලෙඩ වේගන එනවනම් ඇඟ අකර්මණ්‍ය වේගන පරියන්කේට දාන්න එපා වෙහෙසයි සක්මන් කරන්න පොඩි උන්ට උගන්නන්න ඕන නම් භාවනාව පරියන්කට දාන්න යන්න එපා. ඒක බොහොම අමාරුයි. සක්මන් කරන්න. ගෙදර ඉන්නව හොඳටම නාකි. නාකින්නත් එපා පරියන්කේදී. කරන්න බෑ. සක්මන් කරවන්න. ඒ නිසා මේක හැම පැත්තෙම උදව් කරනවා මේ වීර්යයටත් දුරදි යන උත්තරයක් සපේනවා. ඒ නිසා නිසන් වනේදී උඟෝ දෙනෙක් මේ භාවනා වැඩමුළු වලින් නිකුත් වෙනකොට වචනයෙන්ම ප්‍රකාශ කරලා යන්නේ අනේ ස්වාමීන් වහන්සේ අපි මෙතෙක් කල් හිතුවේ නෑ මේක මෙච්චර වටින එකක් කියලා. දැන් නම් අපිට මේ භවනා ජීවිතේ දිගට පවත්වන්න පුළුවන් කොටි ගහයට වුණා. වෙන්න කම්පලයේ වුණත් කරන්න පුළුවන් සක්මන් කරන එක විතර. නමුත් එකක් තියෙනවා. මේක අපේ ධර්මද්වීපේ වුණාට සක්මන් කරනවා දකින්නට කවුරු හරි හිතන්නේ බිස්නස් පාඩු වෙලයි කියලා. ඒ නැත්තම් මේ තිබුණු ප්‍රේම සම්බන්ධය නැති වෙලා වෙන්න ඇති මොකක් හරි අප්සෙට් එකක් කියලා තමයි හිතන්නේ. ඒ නිසා පරියන්කේන හැංගිලා හරි කරතයිගේ සක්මන කරන්න ගියාම අහුවෙනවා. නිසා තරුණ කොටස් වලට විශාල මේ පසුබෑමක් වෙලා තියෙනවා ප්‍රසිද්ධියේ සක්මන් කරන්න ඉඩ නැතිකම. ඒ නිසා මෙහි ආපු වෙලාවේදී <clears throat> අපි දොර ඇරලා දීලා කියනවා හැකි තරම් මේක කරලා ආනිසංස ලබා ගන්න ලැබුවට පස්සේ කාටවත් ඇඟට නොදැනෙන්න තමයි හම්බෙච්ච වෙලාවේ ඒ සක්මන් කිරීමෙන් ආනිසංස ලබන්න පුළුවන්. ඔය අජාසත් රජුරෝ දසවද දුන්නට බිම්බිසාර රජුරවන්ට අවසාන දවස වෙනකන් අනරකගෙන තියෙන සක්මන් කරා. ඒ නිසා තමයි අන්තිම ඔත්තු බල්ලා කකුල් දෙක පල්ලා ලුණු දැම්මා එදායින් ඉවරයි. එදා හත් දවසක්පත් වෙච්ච ගිනි ගින්දරපත් වෙච්ච ගිනි දඹු තියෙන වලකට පිපිච්ච මලක් දැම්මා වගේ අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ කියලා පණ ගියා. නොකානොබේ හිටියා සක්මණේ තමයි යපිලා තියෙන්නේ. ඒක නිසා වීර්යචෛසිකේට කුසිතකම් පිළිබඳ ඉගෙන ගන්නකොට මේ සක්මණේ තියෙන වටිනාකම ඉතාමත්ම වැදගත්කමක් තියෙනවා. ඒක සම්බන්ධ කරගන්න නිසා භාවනාවේදී ඉහළ පහළ යන දේවල් ඒව ගැන එච්චර සැලෙන දෙයක් නැහැ. අඛණ්ඩව දිගට කරගෙන කරගෙන ගියොත් කවදාකවත් ඒකෙන් සම්මාදිට්ඨිය මිසක මිච්ඡාදිට්ඨියට යන්නේ නැහැ. නිසා අද ධර්ම දේශනාවත් එවැනි සම්මාදිට්ඨිය පිණිස හේතු වේවා මිච්ඡාදිට්ඨිය දුරු කිරීමට සම්මාදිට්ඨියට එළඹ වාසය කිරීමට අවශ්‍ය කරන්නා වූ ඒ වෑයම මන වෑයම තම තමන්ගේ ක්‍රමසා විදි අනුව සකස් කරගන්නට මේක අත්ලක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිරු දිනාට සැනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා හෙට දවසේ ඇත්තටම ඉරිද දවසේ ධම්රිවි දවස නුවේක සඳහා වෙන් කරන නිසා මම මේ පිරිසගේ සමාව භජනය කරන්න කියනවා. ඉතින් 6:00 මාරේ ඉඳලා 8 දක්වා තියෙන කාලය තුල මම පොඩි ආමතුන්ගේ ඉල්ලීමක් කරා මේ මේ ශාලාවේදී චිත්‍රපටිය මිනි කපණ එක පිළිබඳව පෙන්වන අතර වෙන සුදුසු තැනක ආරම්භක දේශනාව දාලා දෙන්නේ කියලා කැමති කෙනෙක් ඒ දෙකේ විදිහට ඉදලා ගත කරන්න දෙකම එකවර ක්‍රියාත්මක වෙන්නේ කැමැති එකට යෙදෙන්න පුළුවන්. ඊට පස්සේ අනික් වෙලාවේ සක්මන් පරියන්ක කරන්ඩ කර්මස්ථාන සුද්ධ කිරීම සම්බන්ධව පාඩුවක් වෙනවා නම් ඊට පහුවෙන්ද දවසේ අපි බලමු ඒක පිරිමහ ගැනීම සඳහා වෙන කාලයක් යොදාගන්න ඒක ඉස්සර ඉදිරියට ඉදිරිපත් කර ඉතුරු කරමින් මේ යෝජනා මම මේ වෙලාවේ කරන්න කැමති ශිරු දිනාගේම කාලයට තියෙන ගෞරවයක් වශයෙන් මේ විදිහට යොදා ගන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා ඒ වගේම අද දවසේ අපි පින්පැමිණීමේ ශීර්ෂයෙන් එත්තාවතා ചാති ගාථා සජ්ජහනා කිරීමේ අපි තුන්වෙනි දවසටත් කරදරයක් නැතුව මේ වැඩපිළිවෙල දිගට භාවනා වැඩමුළුව දිගට කරගෙන යන්න ලැබුණා. ඒකට සංවිධානයේ පෙනී නොපෙනී උදව් කරපු සියලු දෙනාටම අපි මේ කුසලයේ අත්පත් වේවා. සියලු දෙනා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සාදුකාරය පවත්වනවා. අපේ සියලු ඥාතීන් ජීවත් වුණත් නැති වුණත් පෙර ආත්මික වුණත් මේ ආත්මික වුණත් මේ කුසල ඉන්නා තැනක සිට දකින්න ලැබේවා නැත හිත යොමත්වා ඉඳලා පිළිසේ ඉඳලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්නාසේ මේ පින්නට සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සාදුකාරය පවත්වමු අපාවටත් මේ කුසල හේතු වාසනා වීමෙන් බුද්ධ ආදී උතුම්වන් වහන්සේලා විසින් පැවිණ වඩවදාල ඒ ශාන්ත සුන්දර තත්වයේ පිණිසම මේ කුසල හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ අදාසින් අපි ettavata jati gata sajjana කිරීමෙන් අනුමೋದනා කෘත්‍ය સિદ્ધ කරනවා.